නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදුහිමි සරණ යමි නමස්කාර වේවා දම්රුවනට සැමදා සදහම් සරණයාමි නමස්කාරවේවා සඟරුවනට සැමදා මහාසඟ සරණයාමි නමස්කාරවේවා තුනුරුවනට සැමදාතිසාරණ සරණයාමි සාදු සාදු සාදු වාසනාවන්ත පින්වතුනි අද හවස් වරුවේ අපි බුද්ධ ශාසනය ගැනත් ධර්මය අධර්මය වෙන් කරගන්න හඳු උපකාර වෙන බුදුරජාණන් වහන්සේ පෙන්වා දීපු කරුණු කීපයක් ගැනත් බුද්ධ ශාසනයකට මුලින්ම ඇතුල් වෙන්න කෙනෙක් ඉස්සරලාම ආර්ය ශ්‍රාවකෙක් කියන পদවියටපත් වෙන්නේ කොහොමද කියන එකත් අපි කතා කරමු. ඉතින් ඒකෙදි බුද්ධ ශාසනය ගැන අපි බලමු. බුද්ධ ශාසනය කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා පරියාප්ති ප්‍රතිපක්ති ප්‍රතිවේද කියන ත්‍රිවිධ ශාසනය. පරියාප්තිය අපි මීට කලින් කතා කරලා ඇති පරියාප්තිය කියන්නේ බුදුරජාණන් වහන්සේ යම් දවසක මේ ලෝකයට දහම් ගඟ විවර කරාද ද්වේමේ භික්ඛවේ යන්තා පබ්බචිතේන නසවි තබ්බා කියලා ධම්සප්පවතුන් සූට දේශනාව හරහා ධර්ම දේශනා කරන්න ලෝකයට පටන් ගත්තද යම් දවසක සම්බුදු කෘත්‍ය අවසන් කරලා හන්දදානි භික්කවේ ආමන්ත්‍යාමියෝ වය ධම්මා සංඛාරා අප්පමාදේන සම්පාදේත කියලා උන්වහන්සේ අවසාන බුදු වදන ප්‍රකාශ කරලා පිරිනිවන් පෑවද ඒ අතර කාලය තුල බුදුමුවින් වදාළ බුද්ධ දේශනාවන්ට කියනවා පරියාප්තිය බුදුරජාණන් වහන්සේගේ බුද්ධ දේශනා 84000ක ධර්මස්කන්ධයක් හැටියට මහරහතන් වහන්සේලා දරාගෙන ඇවිදින් අපට ලැබිලා තියෙන. අපි ගැන කතා කරා. එතකොට බුද්ධ දේශනාවට කියන පරියාප්ති ශාසනය. ඊළඟ ශාසනය තමයි ප්‍රතිපක්ති ශාසනය. පරියාප්තිය පිරිසිදුව තියෙනවා නම් ප්‍රතිපක්ති ශාසනයත් ලෝකෙ පහළ වෙනවා. ප්‍රතිපක්ති කියන්නේ මේ ධර්මයට අනුකූලව ජීවත් වෙන පිරිසක් ලෝකේ ඉන්නට ඕනේ. සාමීජ පටිපන්නය. ඒකේ තියෙනවා අපි දන්න උජුපටිපන්න. රාග ද්වේෂ මෝහ ප්‍රහාණය කරන්න මහන්සි ගන්න පිරිසක් ලෝකේ ඉන්නට ඕන. උජු මාර්ගේ නම් ආර්ය ශ්‍රායක මාර්ගය යන පිරිසක් ලෝකේ ඉන්නට ඕන. ඥාය පටිපන්න. චතුරාරි සත්‍ය අවබෝධය පිණිස ප්‍රඥාව දියුණු කරන පිරිසක් ලෝකේ ඉන්නට ඕන. එතකොට ඒ වගේ සුපටිපන්න, උජිපටිපන්න, ඥාය පටිපන්න, සාමිච්ච පටිපන්න. ඒ ධර්මයේ Taman අවබෝධ කරගන්න මහන්සි ගන්න ගමන් අන් අයටත් කියලා දෙන්න. ඊළඟට ධර්ම දර විනේ දර ධම්මානු ධම්ම ප්‍රතිපන්න අනු ධම්මචාරී මේ විදිහට ධර්මානුකූලව ජීවිත පවත්වන ධර්මයේ හැසිරෙන ප්‍රතිපක්තියේ දෙන පිරිසක් ලෝකේ ඉන්නේ. ඒක තමයි දෙවනි ශාසනය. එතකොට පරියාත්‍යත් පිරිසිදුව තියෙනවා නම් ඒ කියන්නේ බුද්ධ දේශනාව විකෘති කරන්නේ නැතුව පිරිසිදු බුද්ධ වචනේ ලෝකේ අහන්න ලැබෙනවා නම් ප්‍රතිපatti ශාසනයත් ඇති වෙනවා. කියන්නේ ධර්මයේ හැසිරෙන පිරිසකුත් ඉන්නවා. හැසිරෙන පිරිසකුත් ඉදිද්දී තුන්වෙනි ශාසනයෙන් අඩුවක් වෙන්නේ නැහැ. ප්‍රතිවේදයෙන් අඩුවක් වෙන්නේ. ප්‍රතිවේදී කියන්නේ මාර්ගඵල. සද්ධානුසාරී ශ්‍රාවකයෝ ලෝකේ පහළ වෙනවා. පරියාප්තියත් ප්‍රතිපක්තියක් තියෙනවා නම් සද්ධානුසාරී ශ්‍රාවකයෝ ලෝකේ ඉන්නවා. ධම්මානුසාරී ශ්‍රාවකයෝ ලෝකේ හැමතැනම පහළ වෙනවා. සෝතාපන්න ශ්‍රාවකයෝ පහළ වෙනවා. සකදාගාමී ශ්‍රාවකයෝ ලෝකේ පහළ වෙනවා. අනාගාමී වෙච්ච ශ්‍රාවකයෝ රහතන් වහන්සේලා ලෝකෙට පහළ වෙනවා පරියාප්තියත් ප්‍රතිපක්තියත් තියෙනකොට මාර්ගඵලලාභීන් පහළ වෙනවා මාර්ගඵල තමයි ප්‍රතිවේදී කියන්නේ. එතකොට මෙන්න මේ ත්‍රිවිධ ශාසනේ බුදුරජාණන් වහන්සේ බුද්ධ ශාසනය හැටියට පෙන්ලා දෙනවා. ඒ කියන්නේ බුදුමුවින් වදාළ බුද්ධ දේශනාත් ඒ ධර්මයේ හැසිරෙන ධම්මානුකූල ප්‍රතිපදාවේ දෙන ශ්‍රාවක පිරිස ධර්මානුකූල ප්‍රතිපදාවේ දීම නිසා නව ලෝකෝත්තර මාර්ගඵලයන්ටපත් වෙනවා. එතකොට පරියාප්තියයි නවලෝකෝත්තර මාර්ගඵලයි ඔක්කොටම ධර්ම රත්නය කියන වචනේ පාවිච්චි කරනවා අපි කතා කරා සපරියාප්තික නවලෝකෝත්තර ශ්‍රී සද්ධර්මය කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ පෙන්නවා කාලයක් යනකොට ධර්මය අධර්මය තෝරගන්න බොහෝම අමාරු පරිසරයක් ලෝකේ ගොඩනැගෙනවා. ඒක වර්තමානයේ ඇතිවෙච්ච දෙයක් නෙවෙයි බුදුරජාණන් වහන්සේගේ කාලේ ඉඳන්ම මේ ගැටලුව ලෝකේ පැවතුණා. අනාගතේ එන්න එන්න එන්න එන්න වර්ධනය වෙන බව බුදුරජාණන් වහන්සේ පෙන්වලා දුන්නා. ඔබට මතක ඇති අපි කතා කරා සද්ධර්ම ප්‍රතිරූපක කියලා දේශනයක්. ඒකේ බුදුරජාණන් වහන්සේ වදාලා මේ ලෝකෙ පිරිසිදු රත්තරන් බබලන්න පටන් ගන්නෑ. කිසියම් තර්ජනයක් නැතුව ඒකට බලපෑමක් නැතුව පිරිසිදු රත්තරන් ඒ විදිහටම ලෝකේ බබලන්නේ ව්‍යාජ වර්ගයන් ලෝකයේ මතු නොවන තාක්කල් පමණයි. රත්තරන් වගේම පෙනුමෙන් යුක්ත ඉමිටේෂන් වර්ග ව්‍යාජ වර්ග ලෝකේ මතු වුණාට පස්සේ රත්තරන් මොකද්ද? රත්තරන් නොවෙන්නේ මොනවද කියලා හොයාගන්න බැරුව අතරමං වෙනවා මිනිස්සු. බුදුරජාණන් වහන්සේ වදාළ මගේ ධර්මයටත් ওই ටික වෙනව අනාගතේ. ධර්මයේ වේසයෙන් ධර්මයේ වගේම පේන අධර්මයේ ලෝකෙ මතුවෙනවා. අන්න එහෙම වුණාට පස්සේ ධර්මඥානයක් නැති පිරිස අසරණයි. ඒ අය සමහර විට මේ තමයි නිවැරදි ධර්මයේ පිරිසිදුම ධර්මයේ කියලා අධර්මයේ පස්සේ යනවා. මේක අධර්මයක් මේක මේ කොහේ ධර්මයේ වෙන්නේ කියලා සමහර විට ධර්මයේ බැහැර කරනවා. එතකොට ධර්මයේ අධර්මයේ වෙන් කරගන්න බැරි වීම නිසා සමහර විට අධර්මයේ පස්සේ යනවා ධර්මයේ බැහැර කරලා. මේ වගේ අවාසනාවන්ත ඉරණම් වලට ලක් වෙනවා. ওই වගේ ප්‍රශ්නයකට මුහුණ දුන්නා බුදුරජාණන් වහන්සේගේ කාලේ කාලාම කියන ඒ වැසියෝ. ඔබට මතක ඇති. ඉතින් එක එක්කෙනා ඇවිල්ලා කියනවා අපි තමයි පිරිසිදුම දේ කියන්නේ අපේ දේ විතරක් අහන්න කියන. ඔය ඕවා කියන්නේ ඕවා පස්සේ යන්න එපා කියන. ඒවැ ගිහින් අමාරුයි වැටෙන්නත් එපා කියලා ඒ විදිහට අර මිනිස්සුන්ට කියනවා. ඉතින් ආ ඇත්තද කියලා මේ මිනිස්සු අහාගෙන ඉන්නවා. ඊට පස්සේ තව කණ්ඩායමක් ඇවිදින් කියනවා මෙන්න අපේ එක තමයි පිරිසිදු අරක වැරදි කියනවා. තවත් කණ්ඩායමක් ඇවිත් කියනවා මේ දෙකම වැරදි. මේකයි පිරිසිදුම දේ කියලා තව එකක් කියන. දැන් මේ විදියට එක එක කණ්ඩායම් මේක තමයි ඇත්ත කිය කිය කියද්දී අහගෙන ඉන්න පිරිස අසරණ වෙනවද නැද්ද? අසරණයි. මොකද්ද ධර්මය? මොකද්ද අධර්මී කියලා තෝරගන්න බෑ. අන්න ඒ ප්‍රශ්නේ බුදුරජාණන් වහන්සේට යොමු කරා. ස්වාමීනි මේ එක එක පිළිස් ඇවිල්ලා මේකයි හරි මේක වැරදි මේක හරි මේක විතරක් පිළිගන්න අරක පස්සේ යන්න එපා ඕකේ ගිහින් අමාරු වෙටින්න එපා මෙහෙම මෙහෙම කියලා කණ්ඩායම් කීපයක් අපට කියනවා ස්වාමීනි හරි දේ අපි තෝරගන්නේ කොහොමද කියලා ඇහුවා අන්නේ වෙලාවේ බුදුරජාණන් වහන්සේ කරුණු 10ක් ඔස්සේ හරි දේ තෝරගෙන ධර්මය අධර්මයේ වෙන් කරගන්න හැටි පෙන්වලා දුන්නා එතකොට මේ කරුණු 10 ඔබ හොඳට මතක තියාගන්න ඕන. පළවෙනි එක බුදුරජාණන් වහන්සේ වදාලා මා අනුස්සවේන ඇසූ පමණින් පිළිගන්න එපා කියලා. සමහර විට අපි ඔන්න ගිහිල්ලා අහගෙන ඉන්නවා. අහගෙන ඉන්නදී අපිට හිතෙනවා ඇත්තනේ. කොච්චර පිරිසිදු දෙයක්ද මේ කියලා ඇත්ත වගේ අපට අහපු සැනින් අපේ හිතට හිතෙනවා. පිළිගන්න එපා කියනවා. ඒ කියන්නේ ඇසූ පමණින් පිළිගන්න එපා කියනවා. ප්‍රතික්ෂේප කරන්නත් එපා කියනවා. කරන්න ඕනේ ඒ අහපු දේ ධර්මියත් එක්ක ගලපලා බලන්න කීවා. බුද්ධ දේශනාවට බහා බලන්න කීවා. බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට ගැළපෙන දෙයක්ද මේ මං ඇහුවේ. විනයත් එක්ක ගලපලා බලන්න කීවා. විනයට ගැළපෙන දෙයක්ද මම මේ අහලා තියෙන්නේ. තමන් ධර්මයේ හැටියට අහපු දේවල් ධර්ම විනයට ගැලපෙන්නේ නැත්නම් බැහැර කරන්න කිව්වා. මේක බුද්ධ දේශනාව නෙමෙයි. මේ නම් බුදුරජාණන් වහන්සේගේ අදහසක් නෙවෙයි. මේ ධර්මයේ නෙමෙයි විනය නෙවෙයි. ශාස්ත්‍රූ ශාසනය නෙවෙයි කියලා බැහැර කරන්න කිව්වා. අන්න පළවෙනි එක මා අනුස්සවේන. ඇසූ පමණින් පිළිගන්න එපා කියලා. ධර්ම විනයට ගලපලා බලලා පිළිගන්නට ඕන. දෙවැනි එක බුදුරජාණන් වහන්සේ වදාලා මා પરම්පරාය. පරපුරෙන් ආ පමණින් පිළිගන්න එපා කියලා. මේ කියන්නේ දැන් අපේ අත්තා මුත්තා කිරිකිත්තා ඒ කාලේ ඉඳන් මේක තමයි පිළි අරගෙන එන මතේ. අපේ ආචාර්ය પરම්පරාවෙන් ඉඳන් කියාගෙන ඉන්නේ මේ අදහස. ඒ නිසා අපි මේ මතේ ඉන්න ඕනේ කියලා પરම්පරාවෙන් ආපු දේ පිළිගන්න එපා කියලා. බුදුරජාණන් වහන්සේ වදාලා ප්‍රතික්ෂේප කරන්නත් එපා. කරන්න ඕනේ මොකද්ද? ඒ ආචාර්ය පරම්පරාවෙන් ආපු දේ ධර්මයට ගැළපෙනවද කියලා බුද්ධ දේශනා ඔස්සේ විමසලා බලන්න ඕනේ. ආචාර්ය පරම්පරාවෙන් ආපු දේ විනයට ගැළපෙනවද කියලා විනය තුලට බහා බලන්න කියනවා. එතකොට ධර්ම විනයට බහා බලද්දී බුද්ධ දේශනාවට ගැළපෙනවා නම් පරම්පරාවෙන් ආපු දේ පිළිගන්න කියලා. බුද්ධ දේශනාවට ගැලපෙන්නේ නැත්නම් පරම්පරාවෙන් ආපු දේ පිළිගන්න එපා. ඕකට ලස්සන උදාහරණයක් තියෙනවා දීඝනිකායේ පායාසි රාජඤ්‍ය කියන සූත්‍ර දේශනාවේ. පායාසි කියන රජතුමා මහා කාශ්‍යප මහරහතන් වහන්සේගෙන් අහනවා ප්‍රශ්න කීපයක් අහනවා. ඒකෙදී අහනවා ස්වාමීනි, ඉතින් අපි මේ පරම්පරාවේ ඉඳන් කාලයක් තිස්සේ ඉඳන් එන අපි මේ සමහර දේවල් අපි පුරුදු පුහුණු කරගෙන එනවා. මේවා ධර්මයට ගලපලා බලද්දි වැරදි කියලා තේරුණත් අපි කොහොමද අතාරින්නේ කියනවා. ස්වාමීනි මේවා දැන් ඉතින් අපි මේ පස්සේ ගිහිල්ලා අපි මේවා පිළි අරගෙන දැන් අපිට මේවා ප්‍රතික්ෂේප කරන්න ලැජ්ජයි කියන. එතකොට මහා කාශ්‍යප මහරහතන් වහන්සේ කියනවා රජතුමනි ඕක මේ වගේ දෙයක් කියලා. පරපුරෙන් ආපමණින් ගෙනියන්න ගියොත් අමාරු වැටෙනවා. කියනවා ඔන්න එක මිනිස්සෙක් වියලි අසුචි වගයක් එකතු කරගෙන ගෝණියක් හදාගෙන ඔළුවේ තියාගෙන යනවා. දැන් ඔළුවේ තියාගෙන යන්නේ මොනවද? වේලිච්ච අසුචි. අරගෙන යද්දි මගදී හෝ ගාලා වහින්න පටන් ගන්නවා. දැන් මොකක් වෙයිද? දැන් අර ඔක්කොම තෙමිලා මූණ දිගේ ගලනවා. ඇඟ දිගේ ගලනවා. දැන් ගඳ ගහනවා. මහා කාශ්‍යප මහ රහතන් වහන්සේ ආනෝ රජතුමනි ඒ අසූචි ඇඟ හැමතැනම ගලලා ගඳ ගහන්න පටන් ගස්තේ වැස්සේ වරදින්ද ඔළුවේ තියා නොගත යුතු දෙයක් ඔළුවේ තියාගෙන යාම නිසාද කියලා ඇහුවා. කුමක් නිසාද ඇබැද්දියට මුණ දුන්නේ? ඔළුවේ තියා නොගත යුතු දෙයක් ඔළුවේ තියාගෙන යාම නිසායි. අන්න ඒ නිසා උන්වහන්සේ පෙන්ලා තියෙන රජතුමනි ඔළුවේ තියාගෙන යන්න ඕන දේවල් තියෙනවා. ඔළුවේ තියාගෙන යන්න ඕන ධර්ම විනයට ගැළපෙනවා හරි දේ, නිවැරදි දේ, පිරිසුදු දේ ඔළුවේ තියාගෙන ගියාට කමක් නැහැ. වැරදි කියලා යමක් තේරෙනවා නම් පරම්පරාවෙන් ආවා කියලා මේව ඔළුවේ තියාගෙන යන්න ගියොත් ওই වගේ අනතුරු වලට මුහුණ දෙන්න සිද්ධ වෙනවා කියනවා. කියලා ඒව බැහැර කරන්න කිව්වා. ওই විදිහට කියලා දීලා තියෙනවා. එතකොට පරම්පරාවෙන් ආවා කියලා පිළිගන්න එපා කියනවා. ධර්ම විනයත් එක්ක ගලපලා බලලා එකඟ නම් පිළිගන්න ධර්ම විනයට ගැලපෙන්නේ නැත්නම් බැහැර කරන්නට ඕන. ඔන්න දෙවෙනි එක. තුන්වෙනි එක මා ඉති කිරාය. මා ඉති කිරාය. අනුමාන කිරීමෙන් පිළිගන්න එපා කියනවා. අනුමාන කරනවා. දැන් අපි යමක් අහනවා අපිට කෙනෙක් ධර්මයේ හැටියට දෙයක් කියලා දෙනවා. ඊට පස්සේ අපි කල්පනා කරලා අපේ දැනුමෙන් අපි අනුමාන කරගන්නවා මේක නම් හරි වෙන්නේ නැති. මේ පුද්ගලයා මෙහෙම හිටියට බොහොම ශ්‍රේෂ්ඨ කෙනෙක් කියලා දැන් අපේ දැනුමෙන් අපි කල්පනා කරලා අපි මුලා වෙනවා. අපි අනුමාන කරනවා. මේක නම් හරි දේ තමයි අපි මේ ඇහුවේ. එතකොට අපි අපේ අනුමානය හරියන්නත් පුළුවන් වරදින්නත් පුළුවන්. අනුමාන කිරීමෙන් පිළිගන්න එපා කෙනෙක් කියන දේ අපි අනුමාන කරන්න ගියොත් ඒක ධර්මයට වැරදි නම් අපි අමාරු වෙටෙනවා. ඒ නිසා බුදුරජාණන් වහන්සේ වදාලා ඒ කියන දේ අනුමානයෙන් පිළිගන්නේ නැතුව ප්‍රතික්ෂේප කරන්නෙත් නැතුව බුද්ධ දේශනාව එක්ක ගලපලා බලන්න කීවා පරියාප්තියත් එක්ක එකඟද බුද්ධ භාෂිතයට ගැළපෙනවද? බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක්ද මම මේ අනුමානයෙන් පිළිගත්තේ කියලා විමසලා බලන්න කිව්වා. බුද්ධ දේශනාවට එකඟ නැත්නම් ප්‍රතික්ෂේප කරන්න කීවා. දේශනාවට එකඟ නම් බොහෝම ගෞරවයෙන් ඒක පිළිගන්න කියලා. අන්න කරුණු කීයද? තුනයි. හතරවෙනි එක තමයි මා පිටක සම්පදානේන පොත්පත්වල තිබුණා කියලා පිළිගන්න එපා කියලා. එතකොට මොනවද මේ පිටක සම්පදානෙන්නේ? එතන පිටක කියන්නේ මොනවද? ත්‍රිපිටකයේද? නෑ. කාලාම සූත්‍රය දේශනා කරේ බුදුරජාණන් වහන්සේ ජීවමානව වැඩ ඉන්නේ. එතකොට ත්‍රිපිටකේ සකස් වුණේ කොයි කාලෙද? බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පෑවට පස්සේ තමයි මහරහතන් වහන්සේලා ධර්ම සංගායනා කරලා මේ සූත්‍ර දේශනා වෙනම එකතු කළ සූත්‍ර පිටකයකුත් අභිධර්ම පිටකයේ දේශනා වෙනම අභිධර්මයේ හැටියටත් විනය දේශනා වෙන විනය පිටකයේ හැටියටත් ඒ පොත්පත් හැටියට ඒවත් පොත් හැටියට සකස් වුනේ වර්තමානයේ රාතන් වහන්සේලා ධර්ම සංගායනා කරගෙන කටපාඩමේ මුඛ પરම්පරාවෙන් රැගෙන ඇවිල්ලා ඔබ දන්නවා ලංකාවේදී වුණත් මේ දුමා රාතන් වහන්සේ පුරුදු කරේ කටපාඩමින් ගෙන යන ක්‍රමය. ওই බැමිණි තියාසාය වගේ විශාල දුර්භික්ෂ යුගයන් වලට මුහුණ දීම නිසා තමයි ග්‍රන්ථාරූඪ කරන්න පෙළඹුණේ. එතකොට මෙතන පොත්පත් වල තිබූ පමණින් පිළිගන්න එපා කියන්නේ ඒ කාලේ තිබුණ බමුණන්ගේ වේද ග්‍රන්ථ නොඑක් මිත්‍යා දෘෂ්ටික පොත්පත් ඊළඟට ධර්මයට අදාළ නැති එක එක පොත්පත් තියෙනවා. අපි දැන් වුණත්කම් පොත්පත් හැටියට නොයේක් දේවල් තියෙන. එතකොට මේ පොත්පත්වල තිබූ පමණින් පිළිගන්න එපා කියනවා. ප්‍රතික්ෂේප කරන්නත් එපා කියනවා. ඒ පොත්පත්වල තිබ්බ දේ ඒ පිටක වලින් පැමිණිච්ච දේවල්, ඒ කියන්නේ පොත්පත් වලින් ඒ සඳහන් වෙලා තියෙන දේ බුද්ධ වචනයට බහා බලන්න කියනවා. මේ පොත්වල තියෙන එක බුද්ධ වචනයත් එක්ක ගැළපෙනවද? බුදුරජාණන් වහන්සේගේ අනුශාසනාවට සැසඳෙනවද? බුද්ධ භාෂිතයට එකඟද කියලා බලන්න කියනවා. බුද්ධ දේශනාවට එකඟ නැත්නම් මේක ධර්මයේ නෙවෙයි අධර්මයක් කියලා බැහැර කරන්න කියනවා. බුද්ධ දේශනාවට එකඟයි නම් බොහෝම ගෞරවයෙන් පිළිගන්න කියන. අන්න එතකොට කීයද දැන් 4යි. මානුස්සවේන ඇසූ පමණින් පිළිගන්න එපා. මා પરම්පරාය පරපුරෙන් ආ පමණින් පිළිගන්න එපා. මා ඉති කිරාය. අනුමාන කරලා පිළිගන්න එපා. මා පිටක සම්පදානෙන් පොත්පත්වල තිබුණා කියලා පිළිගන්න එපා. ධර්ම විනයට ගලපලා බුද්ධ දේශනාවත් එක්ක සැසඳෙනවා නම් පිළිගන්න ඕන. ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මා තක්ක හේතු. මා තක්ක හේතු. තර්කයට ගැලපුණා කියලා පිළිගන්න එපා අපි තර්ක කරනවා. තර්ක කර කර තර්ක කර කර තමන්ගේ මිත්‍යා දෘෂ්ටියම ඔප්පු කරනවා. අයයි ඒක එහෙම වෙන්නේ නැති ඕක මේ මෙහෙමනේ. ඕක ඒ නිසානේ මේක මෙහෙම වෙන්නේ කියලා තර්ක කරලා තර්ක කරලා පුළුවන් තරම් තර්ක දාලා දාලා තමන්ගේ මතේ සාධාරණීකරණය කරගන්න හදනවා. නමුත් ඒ තර්කයෙන් දිනන දේ බුද්ධ දේශනාවට එකඟ වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන්. දැන් බලන්න බුදුරජාණන් වහන්සේගේ කාලේ හිටියා තර්ක කරන්න දක්ෂමයි හිටියා. සත්‍යක කියලා හිටියා හොඳම තර්කකාරයෙක්. සත්‍යක නන් දරාගෙන හිටියා හිත් පිට නැති දර කඳ ඉදිරියේ ගිහින් තරක කරොත් දර කඳත් දෙකට පැරිලා පිපිරලා විසි වෙනවා ඒ තරමට දක්ෂයි කියලා ওই වගේ අදහස් පැතිරලා තිබුණා. නමුත් ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා. බුදුරජාණන් වහන්සේ ළඟත් ඇවිල්ලා උන්වහන්සේ කියන කියන දේ තර්ක කර කර හිටියා. ඕක කොහොම වෙන්නේ කොහොමද කොහොම වෙන්නේ කොහොමද තර්කයෙන් තර්ක කරන්න තමයි බණහන්න ආවේ. අවසානයේ ධර්මය අවබෝධ කරගන්න බැරි වුණා. ඉතින් ඒ නිසා තමන්ගේ තර්ක විතර්ක වලට ගැලපුණා කියලා දැන් අපි ගත්තොත් බුද්ධ දේශනාව ධර්මයේ කියන්නේ තර්කයෙන් අවබෝධ කරගන්න දෙයක් නෑ. සද්ධාවෙන් පිළි අරගෙන බුද්ධ වචනය කෙරේ භක්තියෙන් ඒ ධර්මයේ හැසිරීලා යෝනිසෝ මනසිකාරයේදී අවබෝධ කරන්න තියෙනවා. මෙලෝ තර්කයක් දන්නේ නැති මේ අසූචි කඳවල් කරගහගෙන ගිය සුනීත සෝපා කළ ධර්මය අවබෝධ කරා. ඊළඟට මේ ගෝවියෝ ඉස්කෝලේක ගියේ නැති අය, ගෙවල් වල හිටපු මේ වැඩ කරපු අය, පහරි හිඟා කාපු හිඟන්නෝ. සුප්‍රබුද්ධ කුස්ති කියලා හිඟන්නේ ධර්මය අවබෝධ කරා. ඔබ අහලා ඇති අර පටාචාරාව ළඟ පැවිදි වෙච්ච මේ හිඟමණියගේ අර වයසක අම්මා. රහත් උනා. එතකොට අන්න බලන්න ධර්මය අවබෝධ කරගන්න අවශ්‍ය තර්කේවත් තර්කානුකූල හැකියාවක්වත් නෙමෙයි යෝනිසෝ මනසිකාරයයි. ඉතින් ඒ නිසා තමන්ගේ තර්කයට ගැලපුණා කියලා පිළිගන්න එපා කීවා. බුද්ධ දේශනාවත් එක්ක ගලපලා ධර්ම විනයට එකඟද කියලා බලලා පිළිගන්න ඊළඟට බුදුරජාණන් වහන්සේ වදාලා මා ණය හේතු න්‍යායට ගැලපුණා කියලා පිළිගන්න එපා කියලා. න්‍යාය දැන් අපි ගමු න්‍යායන් තියෙනවා. එසේ වේනම් මෙය මෙසේ විය යුතුයි. අන්න එහෙම න්‍යායන් තින දැන් අපි හදාගෙන තියෙන. ඒ න්‍යායන් හැම දෙයකටම ගැලපෙනවද? ගැලපෙන්නේ දැන් අපි ගමු 1 1 2 කියනවා. ඒක හැම දෙයකටම හරිද? හරිද? නෑ. වැලි ගොඩවල් 1 1 වැලි ගොඩවල් දෙකම එකතු කරනවා. එතකොට කීයද? ඒත් 1යි. අන්න බලන්න. එතකොට වැලි ගොඩවල් දෙකක් එකතු කරපුවාම 1යි. ගොඩ ලොකු වෙනවා එච්චරයි. අන්න බලන්න එතකොට ඒ වගේ න්‍යායන් වලට දැන් අපි ගමු එක එක න්‍යායන් තියෙනවා. ඒ න්‍යායන් වලට ගැළපුණා කියලා විද්‍යාත්මකව අපි තර්කානුකූලව යම් යම් දේවල් ඔප්පු කරන්න න්‍යායන් භාවිතා කරනවා. ඒ තම තමන් ගොඩනගා ගන්න න්‍යායන් වලට ගැළපුණා කියලා ධර්මයේ හිම න්‍යායන් ඔස්සේ බලන්න එපා කිව්වා. න්‍යායට ගැළපුණා කියලා පිළිගන්නත් එපා කිව්වා. න්‍යායට ගැලපුණ නැහැ කියලා ප්‍රතික්ෂේප කරන්නත් එපා බුද්ධ දේශනාවත් එක්ක ගලපලා බුද්ධ භාෂිතයේද බුදුරජාණන් වහන්සේ වදාළ දෙයක්ද නැද්ද කියලා විමසලා බලලා පිළිගන්න ඔන්න එතකොට කරුණු 6යි. මා ආකාර පරිවිතක්කේන කරුණු හොඳයි කියලා හිතිච්ච පමණින් පිළිගන්න එපා. දැන් අපි අහගෙන ඉන්නව බණ. අපි ගමු කාගේ හරි බණක් අහගෙන ඉන්නවා කියලා. ආහනකොට අපිට හිතෙනවා ඇත්තනේ මේ කියන කරුණු ඇත්තනේ ඉතින්. කොච්චර හොඳ කරුණුද මේ කියන්නේ. කොච්චර මේ ප්‍රායෝගිකයිද. අපිට එහෙම හිතෙනවා. ඇයි අපිට එහෙම හිතෙන්නේ? අපිට එහෙම හිතෙන්නේ අපට තියෙන්නේ සාමාන්‍ය දැනුමක්. අපි මේ ලෝකය ගැන දන්නේ ඊටාම සුළු දෙයයි අපි දන්නේ. ඉතින් අපි දන්න අපි මේ ගැටි ගැටි ඉන්න මේ කෙලෙස් මැද්ද ඉන්න ජීවිතය තුළ අපිට යම් කිසි කෙනෙක් හොඳ දෙයක් ගැන කියද්දි අපිට කොච්චර හොඳ කරුණද කියලා අපි ඒ දේ ගැන පහදිනවා. එතකොට ඒ කරුණ හොඳයි කියලා පෙනිච්ච පමණින් පිළිගන්න එපා කියනවා. ප්‍රතික්ෂේප කරන්නත් එපා කියනවා. බුද්ධ දේශනාවට ගලපලා බලන්න කිව්වා. බුද්ධ දේශනාවත් එක්ක මේක ගැළපෙනවද? නැද්ද කියලා බලන්න දැන් බලන්න එහෙම නැත්නම් වරදින්න පුළුවන් සමහර අපිට හොඳයි වගේ පේන දෙයක් බුද්ධ දේශනාව ඔස්සේ බලපුවම අපි හිතපු නැති පැත්තකින් බුදුරජාණන් වහන්සේ ඒක විස්තර කරලා දෙනවා. එතකොටයි අපට ඇත්ත තේරෙන්නේ. දැන් අපි ගමු මෙන්න මෙහෙම දෙයක් වුණා. දැන් ඔබට හිතෙන්න පුළුවන් දැන් කැලෑවල ඉන්නවා හොරින් ගස් කපන අය ඉන්නවනේ ගස් හොරු ඉන්නවා. ගස් කපාගෙන හොරෙන් විකුණ ගන්න මිනිස්සු ඉන්නවා. එතකොට කැලේ ඉන්න භික්ෂූන් වහන්සේලා බණ භාවනා කරගෙන ඉන්න අය. දැන් අපි හිතමු මේ කැලේ බණ භාවනා කරන භික්ෂූන් වහන්සේලා දකිනවා මේ කැලේ ඉන්න හොරුන්ව දකිනවා. ඊළඟට කැලේ ওই එක එක වැරදි වැඩ කරන මිනිස්සු අපි හිතමු හැංගිලා කසිප්පු පෙරන මිනිස්සු ඉන්නවා කියලා. දැන් ওই මිනිස්සු දකිනවා. දැන් ඔබට හිතෙන්න පුළුවන් කෙනෙක් කියනවා එහෙමයි හිටියට පස්සේ භික්ෂූන් වහන්සේලා කළ යුත්තේ ඉක්මනින්ම පොලිසියකට හෝ වගකිය යුතු නිලධාරීන්ට දැනුම් දීමයි. දැන් ඔබට කරුණ හොඳයි කියලා හිතෙන්නේ නැද්ද? ඒක තමයි කරන්න ඕනේ. අන්න සුදුසු දේ කියලා ඔබට හිතෙනවා. නමුත් බුදුරජාණන් වහන්සේ වදාළ එක තැනක් තියෙනවා. ඔන්න වනාන්තරයක බණ භාවනා කරගෙන හිටිය හාමුදුරුවෝ වගේක් මේ වනාන්තරයේ හිටිය හොරු කණ්ඩායම. ගම් පහරන හොරු ටිකක් මේ කැලේ ඉන්නවා. ඉතින් හාමුදුරුවරුත් කැලේ පැත්තක බණ භාවනා කර කර ඉන්නවා. ඉතින් දැන් ওই කැලේට රජතුමාගේ රාජ බිසෝවරු වගේ දවසක් දානවාන සකස් කරගෙන ආව කලින් පූර්ව දැනුම් දීමක් කරලා. ඉතින් මේ හාමුදුරුවරු හොරු ඉන්න බවක් දන්නවා ගණන් ගන්න නැතුව බණ භාවනා කර කර හිටියා. ඉතින් එදා අර හොරු මොකද කරේ පාරේ රැකලා ඉඳලා අර රජ බිසෝවරුන්ව වට කරලා ඒ තියෙන ආභරණ ගලවගෙන බිසෝවරුන්ටත් කරදර කරලා පැනලා ගියා. ඊට පස්සේ මේ ආරංචිය ගියාට පස්සේ බුදුරජාණන් වහන්සේ භික්ෂූන් වහන්සේලා කැඳවලා භික්ෂූන් වහන්සේලාට අවවාද කරනවා. ඇයි මහණෙනි හොරුන්ට දැනුම් දුන්නේ නැත්තේ? අද බිසෝවරුන් දානයක් අරගෙන එනවා මේ පැත්තේ ඉන්නේ නැතුව වෙන දිහාකට යන්න කියලා ඇයි දැනුම් දුන්නේ නැත්තේ? අන්න බුදුරජාණන් වහන්සේ කියපු දේ. එතකොට හොරු අල්ලලා දුන්නේ නැත්තේ ඇයි කියලා ඇහුවේ නැහැ. මොකද්ද කිව්වේ? ඇයි හොරුන්ට බිසෝරුන්ටවත් කරදර කරන්නේ නැතුව මේ පැත්තේ රැඳෙන්නේ නැතුව අද මිනිස්සු වෙනවා දාහනේ අරගෙන මේ පැත්තේ ඉන්නේ නැතුව මෙහෙන් වෙන පැත්තකට ගිහිල්ලා ඕන දෙයක් කරගන්න කියලා වෙන දිහාකට පිටත් කිරුවේ නැත්තේ ඇයි කියලා. බලන්න බුදුරජාණන් වහන්සේ බලන දුර. දැන් බලමු අර හාමුදුරුවරු හොරු අල්ලලා දුන්නා කියලා. දැන් ඔන්න හොරෙක් දෙන්නේ කල්ලලා දුන්නා. ආයි කැලේ භාවනා කරන්න පුළුවන් හාමුදුරන්ට. ඉවරයි. ආයි වනාන්තරයේ ඉඳලා හමාරයි. ඊට පස්සේ හොරු අර භික්ෂුන් වහන්සේලාට වනාන්තරයේ ඉන්න දෙන්නේ නැහැ. ඊට පස්සේ හිරිහැර කරනවා බඩු පොඩි කරයි සිවුරු පවා ඉරලා ගහලා පන්නවයි. අන්න එවැනි අනතුරු වලට ලක් වෙනවා. ඒ නිසා භික්ෂූන් වහන්සේලා වනාන්තර වලට යන්නේ හොරු අල්ලන්න නෙවෙයි. භික්ෂූන් වහන්සේලා වනාන්තර වලට යන්නේ බණ භාවනා කරන්න. අන්න ඒකට බාධාවක් ඇති වෙනවා පොලිසිය රාජකාරී භික්ෂූන් වහන්සේලා බාරගත්තොත්. අන්න ඒ නිසා බුදුරජාණන් වහන්සේ කියන්නේ හොරකම් කරන කෙනා ගෙනියයි ධර්මයේ කියලා දෙන එක වෙනම දෙයක්. ඒ ඇරෙන්න අර පොලිසිය රාජකාරී කරන්න යන්නේ නැහැ. අන්න බලන්න එතකොට අපි නොදකින පැත්තක් බුදුරජාණන් වහන්සේ භික්ෂුන් වහන්සේලා සම්බන්ධයෙන් පෙන්වලා දෙනවා. එතකොට අපිට කරුණු හොඳයි කියලා හිතුණට යථාර්ථයේ විමසලා බලද්දි සමහර විට ඒක ඊට වඩා වෙනස් දෙයක් වෙන්න පුළුවන්. අන්න ඒ නිසා පින්වතුනි කරුණු හොඳයි කියලා හිතුණට මා ආකාර පරිවිතක් කියන පිළිගන්න එපා ප්‍රතික්ෂේප කරන්නත් එපා. බුදුරජාණන් වහන්සේ දරපු අදහස මොකද්ද කියලා බුද්ධ දේශනාව ඔස්සේ බලන්න ඕනේ. බලලා බුද්ධ දේශනාවට ගැළපෙනවා නම් පිළිගන්නවා. බුද්ධ දේශනාවට ගැළපෙන්නේ නැත්නම් බැහැර කරන්න දක්ෂ වෙනවා. ඔන්න ඊළඟ එක. දැන් කීයද? 7යි. 8 වෙනි එක තමයි මා දිට්ඨි නිච්ඡානක්ඛත්ති. තමන්ගේ දෘෂ්ටියට ගැළපුණා කියලා පිළිගන්න එපා කියනවා. ගෙන් දැන් අපි එකිනෙකා එක එක දෘෂ්ටිවල ඉන්නවා. මගේ දෘෂ්ටිය මේකයි කියනවා. මගේ අදහස මේකයි කියනවා. මම හිතන්නේ මේක. මට ඕන මෙන්න මේ විදිහ දෙයක් කියලා අපි එක එක්කෙනා අපිට ඕන ඕන දෘෂ්ටිවල බැසගෙන ඉන්නවා. අපිට අහන්න ලැබෙන දේවල් සමහරට ධර්මයේ හැටියට එකිනෙකා කියන දේවල් අපේ දෘෂ්ටියට ගැළපෙනවා. සමහරට අපි හිතාගෙන ඉන්න අපි පිළිගන්න දෘෂ්ටිවලට ගැළපිලා යනවා. බුදුරජාණන් වහන්සේ වදාලා දුෂ්ටියට ගැලපුණා කියලා පිළිගන්න එපා කිව්වා. අපේ දුෂ්ටිය හරි වෙන්නත් පුළුවන්, වැරදි වෙන්නත් පුළුවන්. ඒ නිසා Tamanට හරි කියලා හිතුණට Tamanගේ දුෂ්ටියට ගැලපුණා කියලා මේකයි ධර්මයේ මේයි ඇත්ත කියන්නේ මේකයි හොඳ අරක වැරදි කියලා එහෙම පිළිගන්න එපා කිව්වා. දුෂ්ටියට ගැලපුණාට පිළිගන්න එපා කිව්වා. ඒ ඇසූ දේ බුද්ධ දේශනා ඔස්සේ විමසලා බලන්න කීවා. බුදුරජාණන් වහන්සේගේ අදහසට ගැලපෙනවද? එතකොට දුස්තියට නෙමෙයි ගලපලා බලන්න තියෙන්නේ බුද්ධ භාෂිතයට. ත්‍රිපිටකේ ගලපලා බලන්න ඕනේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයට ගැලපෙනවද? විනයට ගැලපෙනවද කියලා බලලා ධර්ම විනයට එකඟ නම් පිළිගන්නව නැත්නම් බැහැර කරන්නට ඕන. ඔන්න එතකොට 8යි. ඊළඟ එක මා භබ්බ රූපතාය. පුද්ගලයෙක් කෙරෙහි ගෞරවයෙන් පිළිගන්න එපා කියලා. අනේ මේ ධර්මයේ කියන උත්තමයා බොහෝම ශ්‍රේෂ්ඨ කෙනෙක්. මේ කෙනා ඉතින් කොච්චර අපිට උදව් කරපු කෙනෙක්ද කියලා ඒ කියන පුද්ගලයා කෙනෙක් ගෞරවයෙන් පිළිගන්න එපා කියනවා. සමහර විට අපි ගෞරව කරන පුද්ගලයා කියන දේ වැරදි නම් අමාරුවේ වැටෙනවද නැද්ද? අමාරුවේ වැටෙනවා. ඒ නිසා පුද්ගල ගෞරවයෙන් පිළිගන්න එපා කියන. ප්‍රතික්ෂේප කරන්නත් එපා. අපි ගෞරව කරන අපි ඇත්ත කියලා පිළිගත් අපි භක්තියෙන් ඉන්නේ පුද්ගලයා කියන දේ බුද්ධ දේශනාවට ගලපලා බලන්න කියනවා. සූත්‍රයට ගැලපෙනවද? විනයට ගැලපෙනවද? අභිධර්මයට ගැලපෙනවද? ත්‍රිපිටකයට ගැලපෙනවද කියලා විමසලා බලන්න කියන මෙයා කියන දේ. එතකොට බුද්ධ දේශනාවට එකඟ නම් අන්න පිළිගන්න. බුද්ධ දේශනාවට එකඟ නැති දෙයක් කියනවා අපි කොච්චර භක්තිමත් කෙනෙක් වුණත් අපි කොච්චර ගෞරව කරන කෙනෙක් වුණත් කියන දේ දේශනාවට ගැලපෙන්නේ නැත්නම් ඒක බැහැර කරන්න කියනවා. අන්න බලන්න කරුණු 9යි. දැන් මතකද මේ 9? මා අනුස්සවේන. ඇසූ පමණින් පිළිගන්න එපා. මා පරම්පරාය. පරම්පරාවෙන් ආ පමණින් පිළිගන්න එපා. මා ඉති කිරාය. අනුමාන කිරීමෙන් පිළිගන්න එපා. මා පිටක සම්පදානේන පොත්පත්වල තිබූ පමණින් පිළිගන්න එපා. මා තක්ක හේතු. තර්කයට ගැලපුණා කියලා පිළිගන්න එපා. මා ණය හේතු. න්‍යායට ගැලපුණා කියලා පිළිගන්න එපා. මා ආකාර පරිවිතක්කේ. ඒ කියපු කරුණු හොඳයි කියලා මට හිතුණා කියලා. කරුණු හොඳයයි පෙනිච්ච පමණින් පිළිගන්න එපා. මා දිට්ටි නිච්ඡානක් අත්ති. තමන් බැසගෙන ඉන්න දෘෂ්ටියට ගැළපිලා ගියා කියලා පිළිගන්න එපා. මා බබ්බ රූපතාය. පුද්ගලයෙක් කෙරෙහි ගෞරවයෙන් අන්ධ භක්තියෙන් පිළිගන්න එපා. ඊළඟ එක තමයි මා සමනෝනෝ ගරුහි. අපේ ගුරුවරයා මේ කියන්නේ කියලා පිළිගන්න එපා කියන. ගුරුවරයා කියන දේ ධර්ම විනයට එකඟ නම් පිළිගන්න කියනවා. ගුරුවරයා කියන දේ ධර්මයෙන් බැහැර නම් ඒක බුද්ධ දේශනාවත් එක්ක ගලපලා බලලා බුද්ධ දේශනාවට එකඟ නැති දෙයක් නම් බැහැර කරන්න කියන. බුද්ධ භාෂිතයට එකඟ නැත්නම් ප්‍රතික්ෂේප කරන්න කියන. අන්න ඒ විදිහට කරුණු 10ක් ඔස්සේ විමසලා ධර්මයේ ගැන හොයන කෙනාට මෙන්න ධර්මය මෙන්න අධර්මය කියලා තෝරගන්න පුළුවන්. මෙන්න පිරිසිදුම රත්තරන් මෙන්න ව්‍යාජ රත්තරන් කියලා හොයන්න පුළුවන්. අන්න ඒ නිසා ධර්ම විනය සම්බන්ධයෙන් තීරණ ගැනීමේදී හොඳට සැලකිලිමත් වෙන්න ඕන මේ කරුණු 10 ගැන. ඒ නිසා දැන් හොඳට මතක තියාගන්න අහපු හැම දෙයක්ම පිළිගන්න එපා. ධර්ම විනයට ගලපන්න. ඒ කියන්නේ බුද්ධ දේශනා ඔස්සේ විමසලා බලලා දේශනාවට එකඟ නම් පිළිගන්න. ඊළඟට පරම්පරාවෙන් එන හැම දෙයක්ම පිළිගන්නත් එපා. බුද්ධ දේශනාවට එකඟනම් පිළිගන්න. ඊළඟට තමන්ට ඕන විදිහට තමන් හිතින් හිතාගෙන පිළිගන්න එපා අනුමාන කරලා. ඒ බුද්ධ දේශනාවට ගැළපෙන දේ පිළිගන්න ගැළපෙන්නේ නැති දේ බැහැර කරන්න. ඊළඟට පොත්පත්වල තිබ්බා කියලා ලියවිලා තිබ්බා කියලා පිළිගන්න එපා. බුද්ධ දේශනාවට එකඟනම් පිළිගන්නව නැත්නම් බැහැර කරනවා. තර්කයට ගැළපුණා කියලා එහෙමත් නැත්නම් ඊළඟට න්‍යායට ගැළපුණා කියලා පිළිගන්න එපා. දේශනාවට ගැලපෙනවා නම් පිළිගන්නව නැත්නම් බැහැර කරනවා. Tamanට කරුණ හොඳයි කියලා හිතුණා කියලා ඒත් පිළිගන්න එපා. දේශනාව ඔස්සේම බලන්න ඕන. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ කොයිම වෙලාවකවත් තමන්ගේ දෘෂ්ටියට තමන්ගේ දැනීමට තමන්ට හිතෙන දේවල් ඔස්සේ ධර්මයේ සම්බන්ධයෙන් තීරණ ගන්න ඉඩ දීලා නැහැ. හැම වෙලාවෙම බුදුරජාණන් වහන්සේ කියන්නේ ඒ ඇසූ දේ හෝ ඉගෙනගත් දේ හෝ කියන කෙනා කෙරෙහිවත් ගුරුවරයා කියලාවත් මෙයා ගැන මං භක්තියක් තියනවා ගෞරව කරන කෙනෙක් කියලාවත් පුද්ගල ගෞරවයෙන් කොහොමවත් එහෙම පිළිගන්න එපා. ධර්ම විනය පිළිගන්න ඕනේ තමන් අහන හැම දෙයක්ම බුද්ධ දේශනා ඔස්සේම විමසලා බලලා බුද්ධ දේශනාවට එකඟ නම් පිළිගන්නවා එකඟ නැත්නම් බැහැර කරනවා. අන්න ඒ විදියට පරියාප්තිය ගැන තේරුම් ගත්ත කෙනාට ප්‍රතිපක්තියේ යෙදෙන්න පුළුවන්. එතකොට අනිවාර්යෙන් ප්‍රතිවේදේ ලැබෙනවා. මාර්ගඵල ලැබෙනවා. දැන් බලන්න අපි ගමු අවුරුදු ගාණක් අපි බණ අහනවා. ධර්මය අහනවා. නමුත් ඒ අහපු පරියාප්තිය වැරදි නම් අපි කොච්චර ප්‍රතිපක්තියේ යෙදුනත් ප්‍රතිවේදේ ලැබෙයිද? ලැබෙන්නේ නැහැ. අපි කොච්චර භාවනා කරත් කොච්චර ඒ ධර්මය අහන්න ගියත් කොච්චර විමසුවත් ඒ විමසලා තියෙන අධර්මයක් නම් ඒක බුද්ධ දේශනාවට ගැලපෙන්නේ නැති දෙයක් නම් දේශනාව ඔස්සේ එකඟ නැත්නම් කවදාවත් මාර්ගඵල අවබෝධයකට යන්නේ නැහැ. අන්න ඒ නිසා හොඳට කල්පනා කරලා ඔබ තේරුම් ගන්නට ඕනේ බුද්ධ දේශනාව පිරිසිදුව තියෙන්න ඕනේ. පිරිසිදුව පරියාප්තිය තියෙනවා නම් තමයි ප්‍රතිපක්තියේ දෙනකොට ප්‍රතිවේදේ සාක්ෂාත් කරන්න පුළුවන් වෙන්නේ. ඉතින් අපි අද කතා කරමු කෙනෙක් කොහොමද මේ අශෘතවත් පුතජන භාවයෙන් මිදිලා මුලින්ම ආර්ය ශ්‍රාවක කියන භූමියට ඇතුල් වෙන්නේ. ආර්ය කියන්නේ බුදුරජාණන් වහන්සේට. ශ්‍රාවක කියන්නේ උන්වහන්සේගේ ශ්‍රාවකයෙක් අනුගාමිකයෙක් බවට පත් වෙන. උන්වහන්සේ පෙන්වලා දෙන මාර්ගයේ යන කෙනෙක් බවට පත් වෙන්නේ කොහොමද කියන එක අපි බලමු. ඒකෙදී බුදුරජාණන් වහන්සේ පෙන්නනවා කෙනෙක් ආර්ය ශ්‍රාවකයෙක් වෙනකොට ඒ කෙනා තුළ අභ්‍යන්තරික ගුණධර්ම පහ පිහිටනවා ඉන්ද්‍රයන් හැටියට. ගුණධර්ම කීයක්ද? පහක් ඉන්ද්‍රයන් හැටියට පිහිටනවා. ඒ පහ තමයි එකක් සද්ධා ඉන්ද්‍රිය. දෙවැනි ගුණධර්මයේ තමයි විරිය ඉන්ද්‍රිය. තුන්වෙනි ගුණධර්මයේ තමයි සති ඉන්ද්‍රිය. හතරවෙනි ගුණධර්මයේ තමයි සමාධි ඉන්ද්‍රිය. පස්වෙනි ගුණධර්මයේ ප්‍රඥා ඉන්ද්‍රිය. හොඳට අහගන්න ඕන. මොකද මේක තමයි ශාසනයකට ඇතුල් වෙන්න තියෙන මුල්ම පියවර. දැන් අපි කතා කරනවා රහත්භාවය ගැන කතා කරනවා. එක්ක අනාගාමී ගැන කතා කරනවා. සකදාගාමී සෝතාපන්න ගැන කතා කරනවා. එතකොට මේ ඔක්කොටම කලින් ඉස්සල්ලාම අඩිය තියන්නේ කොතනටද? සද්ධානුසාරී කියන තැනට තමයි ඉස්සල්ලා අඩිය තියන්නේ. එතකොට පළවෙනි පඩිය නගින්නේ නැතුව උඩම ඉහළ පඩි ගැන කතා කරලා වැඩක් නැහැ. ඒ නිසා පළවෙනි පඩිය කොහොමද කියලා තේරුම් ගන්න ඕන. ඉන්ද්‍රිය ධර්ම පහක් පිහිටන. ඉන්ද්‍රිය කියන්නේ හොඳට අහගන්න ඕනේ. ඇස කියන්නේ අපේ ඉන්ද්‍රියක්. කන කියන්නේ ඉන්ද්‍රියක්. නාසය ඉන්ද්‍රියක්. දිව කය මේවා ඉන්ද්‍රිය කියන. ඒ කියන්නේ තමන්ගේ ජීවිතයත් එක්ක බැඳී පවතින නිසා ඉන්ද්‍රියන් කියන. දැන් අපි ගමු දැන් ඔබට පුළුවන් ද අද මම භාවනා කරන්න යනවා මගේ ඇහැ මං තියලා එනවා කියලා ලාච්චුවකට දාලා ලොක් කරලා යතුරු අරන් ඉන්න පුළුවන්ද? පුළුවන්ද? බෑ. කන ගලවලා තියලා ඉන්න පුළුවන්ද? බෑ. එතකොට එහෙම වෙලා තියෙන්නේ මේ ශරීරයත් එක්ක බැඳිලා තියෙන්නේ. අන්න ඒ වගේ තමන්ගේ ජීවිතයත් එක්ක බැඳී පවතින ඇස කන නාසය දිවකය වගේම තවත් පහක් ජීවිතයේ තුල ඉන්ද්‍රිය හැටියට වර්ධනය කරනවා. ඒ පහ තමයි සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය, ප්‍රඥා ඉන්ද්‍රිය. මේ පහ ඉස්සරලාම කෙනෙක් තුල සියුම්ව පිහිටන්න ගන්න පළවෙනිම අවස්ථාව කියනවා සද්ධානුසාරය. හැබැයි මේක අමාරුයි. හිතන්න එපා සද්ධානුසාරී වෙන එක ලේසි කියලා. සාමාන්‍යයෙන් කෙනෙකුට හිතෙන්න පුළුවන් ආ තිසරණේ පිහිටියා නම් සද්ධානුසාරී කියලා. එහෙම අහලා තිබ්බා. ඒක මම්මුලා වීමක්. තමන් තමා රවටා ගැනීම. සද්ධානුසාරී වෙන්නේ ඉන්ද්‍රිය ධර්ම පහ තමා තුළ අභ්‍යන්තරික ගුණධර්ම වශයෙන් පිහිටීමෙන්. ඒ විදිහට තමයි සද්ධානුසාරී බුදුරජාණන් වහන්සේ පෙන්වලා දෙන්නේ. එතකොට අපි ගමු ඉස්සෙල්ලා පුතඥයා ගැන අපි බලමු. පුතඥය පෙන්ලා දෙන්නේ අසෘතවා පුතුජනෝ කියන කෙනා අරියාණං අදස්සාවි කියන්නේ යා බුදුරජාණන් වහන්සේලා ගැන මේ බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා දැකලා නැහැ. ඇස් දෙකින් නෙමෙයි ධර්මයෙන්. අදස්සාවි කියන්නේ ධර්මයෙන් දැකලා නැහැ. බුදු කෙනෙක් කියන්නේ කවුද? ඒ ධර්මයේ මොකද්ද? ඒවා ගැන කිසි උවමනාවක් නැහැ. අරියාණං අදස්සාවි. අරිය ධම්මස්ස අකෝවිදෝ ඒ බුදුරජාණන් වහන්සේලා පෙන්වලා දෙන ධර්මයට දක්ෂ නැහැ. න්‍යායේ ධර්මී හික්මෙන් හික්මෙන්නෙත් නැහැ. හරිය ධම්මේ අවිනීතු. ඒ ධර්මයේ තුල හික්මිලත් නැහැ. ඒ කියන්නේ අපි ගම බුදු බුදුරජාණන් වහන්සේ හිටියත් එකයි නැතත් එකයි ධර්මයක් තිබ්බත් එකයි නැතත් එකයි කවුරු සිල් රැක්කත් එකයි නැතත් එකයි මගේ පාඩුවේ මම ඉන්නවා මට ඕන නැති ආගමක් නැහැ ආන් එහෙම ඉන්නයි ඉන්නව නේද අන්න අස්වතුවා පුතුජනෝ. ඒ අයට පන්සල් තිබ්බත් එකයි කවුරු භාවනා කරත් එකයි මැරිලා මොකෙක් වුණත් මට කමක් නෑ කියාගෙන ඉන්නයි ඉන්නවා. අන්න අස්වතුවා පුතුජනෝ. ඊළඟට ඒකම බුදුරජාණන් වහන්සේ තවත් ක්‍රමයකට විස්තර කරනවා සප්පුරිසානං දස්සාවි සත්පුරිස ධම්මස් සකෝවිදෝ සත්පුරිස ධම්මේ අවිනීතෝ. ඒ කියන්නේ අර තුනම තමයි. සත්පුරුෂ කියන්නේ බුදුපසේ බුදු මහරහතන් වහන්සේලා. උන්වහන්සේලාව ධර්මයෙන් දැකලා නැහැ. උන්වහන්සේලා පෙන්වන ධර්මයට දක්ෂක් නැහැ. ඒ ධර්මයේ හික්මෙන්නෙත් නැහැ. කියන්නේ මෙලොත් අඩු ගානේ එක ශික්ෂාපදයක්වත් රකින්නේ නැහැ. හික්මෙන්නේ නැහැ. එතකොට ඒ කෙනාට කියනවා අන්ධබාල පුතඥයා කියලා. අපි ගමු යම් කිසි කෙනෙක් කොයි විදිහට ඉන්න කෙනෙක් අතරින් කෙනෙක් බුදුරජාණන් වහන්සේව ගුණ වශයෙන් අඳුනා ගන්නවා. බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ මේ ಗುಣ තියෙන කෙනෙක් කියලා අඳුන ගන්නවා. ධර්මයක් ಗುಣ වශයෙන් අඳුන ගන්නවා. ශ්‍රාවක සංඝරත්නයත් ಗುಣ වශයෙන් දන්නවා. එයා සිල් රකින්න අපි ගම් පන්සිල් රකින්න මහන්සි ගන්නවා. ඒ අතරතුර ශික්ෂාපඩත් එකින් එක කැඩෙනවා ආයි හදා ගන්නවා ආයි කැඩෙනවා ආයි හදනවා. මේ වගේ සීලය වැටි වැටි නැගිටිනවා වගේ හදා ගන්නවා කැඩෙනවා ඔහොම ඔහොම යනවා. එයා හිතාගෙන ඉන්නවා මම ධර්මය අවබෝධ කරන්න මහන්සි ගන්නවා කියලා එයා ඉඳලා හිටලා භාවනාත් කරනවා. ආයි දේශෙනුත් ඉන්නවා. ආයි මෛත්‍රියත් වඩනවා. ගහ ගන්නත් යනවා. ඊළඟට අසුබයත් වඩනවා. කරන්න තියෙන වල්වනචර වැඩත් කරනවා. ඒ වගේ හැම විදිහටම ඊරිසියාත් කරනවා අනුන්ගේ දේවල් වලට ආසත් කරනවා, ඒවත් කරනවා, ධර්මීත් හැසිරෙනවා, භාවනාත් කරනවා. සමහරු ඉන්නවා. ඉතින් ඒ වගේ ඉන්න කෙනෙක් ඉන්නවා. එතකොට එයා සිල් රකින්න මහන්සි ගන්නවා, සිල් කැඩෙනවා. ආයෙ උත්සාහයෙන් හදාගන්න. එතකොට බණ භාවනා කරන්නත් මහන්සි ගන්නවා ආයි කෙලෙස් වලටත් වැටෙනවා. වැඩිපුරම ඇදගෙන වැටෙනවා. ආයි භාවනාත් කරනවා. ඊළඟට තුනුරුවන් ගුණත් දන්නවා. සිහි කරනවා. නමුත් ඉන්ද්‍රිය ධර්ම පහ පිළිහිටලා නැහැ. එතකොට ඒ කෙනාට කියන්නේ මොකක්ද? එතකොට ඒ කෙනා අසුතව පුතඥයේද? අසුතව පුතඥයට වඩා දියුණු වෙච්ච කෙනෙක්. අසුතව පුතඥයා කියන්නේ බුදුරජාණන් වහන්සේ දන්නෙත් නැහැ, ධර්මයක් දන්නෙත් නැහැ, සිල් රකින්නෙත් නැහැ. මේ පැත්ත හැරිලවත් බලන්නේ නැහැ. එයාට ධර්මයක් තිබ්බත් එකයි නැතත් එකයි. නමුත් ධර්මය අවබෝධ කරගන්න ඕනේ කියන අදහසින් මහන්සි ගන්න කෙනෙක් ඉන්නවා. සිල් රකින්නවා, භාවනා කරනවා, උනන්දු වෙනවා, කෙලෙස් වලටත් වැටෙනවා, ආයි මහන්සි ගන්නවා. එතකොට එවැනි උත්සාහයකින් දියුණු වෙන කෙනෙක් ඉන්නවා. නමුත් ඉන්ද්‍රිය ධර්ම පහ පිහිටලා නැහැ. කවුද යාට කියන්නේ? ඔබ අහලා නැහැ. ඒ කෙනාට කියන්නේ කල්යාණ පුතඥ කියලා. එතකොට අලුත් වචනයක්. ඔබ හිතන්න එපා මේක මම මේ හොයාගෙන කියන එකක් කියලා සූත්‍ර පිටකේම තියෙනවා. අංගුත්තර නිකායේ නවක නිපාතේ ආහුනීය සූත්‍රය බලන්න. ඒකේ තියෙනවා සද්ධානුසාරී කෙනාට පාතින් ඉන්නේ කල්යාණ පුතඥ කියන කෙනා. එතකොට ඒ කල්යාණ පුතඥ කියන මට්ටමේ තමයි බොහෝ දෙනෙක් ඉන්නේ. ඒ මට්ටමේ ඉඳගත් බොහෝ දෙනා තමන් පුතඥයි කියලා කියන්න ලැජ්ජාවට අපි සද්ධානුසාරී කියලා හිතාගෙන ඉන්නවා. ඒ අය තමයි කියන්නේ අනේ ඉතින් අපි සද්ධානුසාරී ඒ වුණාට ඉතින් අපි මැරිලා කොහේ යයිද කවුද දන්නේ අන්න එහෙම කියනවා අහලා නැද්ද අපි ඉතින් සද්ධානුසාරි වුණාට කවුද දන්නේ ඉතින් මොනවා වෙයිද කියලා. මැරිලා කොහේ යයිද කවුද දන්නේ කියනවා. එතකොට තමන්ට විශ්වාසයක් නැත්නම් තමන් මැරිලා උපදින තැන ආර්ය ශ්‍රාවක භූමියට ඇවිල්ලා නැහැ. එතකොට පුතජන හැබැයි අර භයානකම් පුතජනයට වඩා ධර්මී හැසිරෙන්න මහන්සි ගන්න ධර්මය අවබෝධ කරන්න උත්සාහවත් වෙන කෙනෙක්. ඒ නිසා කල්යාණ පුතඥ මට්ටමට වැටෙන්නේ. ඉතින් ඒ නිසා දැන් සද්ධානුසාරී නම් බය වෙන්න දෙයක් නැහැ. ඔක්කාන්ති සංයුත්තේ තියෙනවා සංයුත්ත නිකායේ තුනේ ඔක්කාන්ති කියන සංයුත්තේ බුද්ධ දේශනා 20ක් තියෙනවා. ඒ 20ෙම බුදුරජාණන් වහන්සේ සහතික වෙලා තියෙනවා. යම් කිසි කෙනෙක් සද්ධානුසාරී වුණා නම් යම් කිසි කෙනෙක් ධම්මානුසාරී වුණා සද්ධානුසාරී වෙච්ච කෙනා දන්නවද Taman සද්ධානුසාරී කියලා? දන්නවද නැද්ද? දන්නවා. අපි ගමු කෙනෙක් කල්පනා කරනවා අනේ ඉතින් අපි තාම සද්ධානුසාරීද දන්නේ නැහැ. අපිත් ඉතින් තිසරණේ පිහිටලා ඉන්නවා. අපිත් ඉතින් දියුණු කරගෙන යනවා. තාම සද්ධානුසාරීද දන්නේ නැහැ කියලා. එතකොට එහෙම සැකයක් විචිකිච්ඡාවක් තියෙනවා නම් සද්ධානුසාරීද නැද්ද? නෑ. සද්ධානුසාරී කෙනා දන්නවා Taman තුල සද්ධා ඉන්ද්‍රිය තියෙනවා. වීරිය ඉන්ද්‍රිය තියෙනවා. සති ඉන්ද්‍රිය තියෙනවා. සමාධි ඉන්ද්‍රිය තියෙනවා. ප්‍රඥා ඉන්ද්‍රිය තියෙනවා. ඉන්ද්‍රිය පහ Taman තුල පිහිටපු දවසේම Taman දන්නවා Taman තුල ඉන්ද්‍රිය පහ පිහිටලා තියෙන්නේ කියලා. එතකොට ඒ කෙනාට කවදාවත් තමන් මරණින් මත්තේ සතර අපායේ උපදී කියන බයක් සැකයක් විචිකිච්ඡාවක් නැහැ. නමුත් ඒ විචිකිච්ඡාව ප්‍රහාණය වෙලා නැහැ. ඒ කියන්නේ එයා ඒකාන්තයෙන් දන්නවා එයා සෝතාපන්න වෙන බව. එතකොට එයා දන්නවා එයා මොකද සද්ධානුසාරි ධම්මානුසාරි කියන දෙන්න අනිවාර්යෙන් සෝතාපන්න වෙලා මරණයටපත් වෙන්නේ නැහැ කියලා බුදු දේශනාවක් තියෙනවා. නොවි. ඒ නිසා ඒ කෙනා දන්නවා අනිවාර්යෙන් තමන් සෝතාපන්න වෙනවා. ඒ නිසා මම මට මොකක් වෙයිද කවු අනේ කවුද දන්නේ ඉතින් අපි සද්ධානුසාරි වෙලා ඉඳලා අපි මරණය මොකක් වෙයිද කියලා එහෙම සැක යාට නැත. එයා දන්නවා තමන් අනිවාර්යෙන් සතර අපායෙන් ගැලවෙනවා කියන එක Taman දන්නවා. ඉතින් මේ මට්ටමට දැනගන්න නම් සද්ධානුසාරී කියන මට්ටමටපත් වෙන්න නම් ඉන්ද්‍රිය ධර්ම පහක් තියෙන්න ඕන. ඔන්න බලන්න ඉන්ද්‍රිය ධර්ම පහ පිළිහිටන හැටි මම ඔබට පෙන්වලා දෙන්න. හොඳට අහගන්නට ඕන. ඉස්සල්ලාම සද්ධා ඉන්ද්‍රිය නෙමෙයි පිළිහිටන්නේ. විරිය ඉන්ද්‍රියත් නෙමෙයි. සති ඉන්ද්‍රියත් නෙවෙයි සමාධි ඉන්ද්‍රියත් නෙවෙයි පිහිටන්නේ. කෙනෙක් කියන්න පුළුවන් අනේ මට බුදුරජාණන් වහන්සේ ගැන පුදුම සද්ධාාවක් තියෙනවා. මට ලොකු සද්ධාාවක් තියෙනවා. ඒ නිසා නම් මම සද්ධානුසාරී ඒ නිසා ඉතින් මට බයක් නැහැ කියනවා. ඒ වුණාට අපි ඉතින් මොකක් වෙයිද දන්නේ නැහැ කියනවා. එතකොට Tamanට සද්ධාව තිබුණා කියලා සද්ධානුසාරී කියලා හොයන්න බෑ. වීරියක් තියෙනවා. සමහර විට ඒ වීරියම අනිත් පැත්තට වැටෙන්නත් පුළුවන්. වීරියම භාවනා කරන අය ඒ වීරියම අනිත් පැත්තට හරවලා මර වැඩ වලටත් යොමු වෙනවා. ඒක වෙනවා. එතකොට එතකොට ඒක අනිත් පැත්ත හැරෙනවා. එතකොට සිහිය කියන එක සතිපට්ඨානයේම සිහිය දියුණු කරන අය මිච්ඡා සිහිය තුලම අනිත් පැත්තට දියුණු කරගෙන යනවා. ඒ නිසා ඉන්ද්‍රිය ධර්ම පහ හැටියට පිළිටන්න සද්ධා ඉන්ද්‍රිය පිහිටන්නේත් විරිය ඉන්ද්‍රිය පිහිටන්නේත් සති ඉන්ද්‍රිය සමාධි ඉන්ද්‍රිය පිහිටන්නේත් ප්‍රඥා ඉන්ද්‍රිය පිහිටියට පස්සේ හොඳට තේරුම් ගන්න ඕන මේක තියෙනවා සංයුත්ත නිකායේ පහේ දෙවනි කොටසේ ඉන්ද්‍රිය සංයුක්තයේ මල්ලක කියන සූත්‍ර දේශනාව. ඒ දේශනාවේ බුදුරජාණන් වහන්සේ වදාලා ඉන්ද්‍රිය ධර්ම පහ හරියට ඔබ දැකලා ඇති මේ කැනි මඩල කියලා එකක් තියෙනවා. කැනි මඩල කියලා තිනේ කියන්නේ වහලේ මුදුන් යටලිය නැතුව අර උඩට නිකන් gediyak වගේ හේකට පරාල රීප්ප ටික වද්දලා වහලේ ගහනවා. එතකොට මේ කැනි මඩල පිහිටියට පස්සේ කියන අර උඩින් තියෙන ලොකු කරත්තරෝදේ වගේ එක තිබ්බට පස්සේ තමයි ඊතුරු පරාල ටික ඔක්කොම වද්දන්න පුළුවන්කම තියෙන්නේ. බුදුරජාණන් වහන්සේ වදාළ අන්නේ වගේ තමයි කිව්වා. ප්‍රඥා ඉන්ද්‍රිය පිහිටියට පස්සේයි කිව්වා. සද්ධා ඉන්ද්‍රිය, විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය කියන ඊතුරු පරාල ටික තියෙන්නේ. එතකම් පිහිටන්නේ නැහැ. ප්‍රඥා ඉන්ද්‍රිය මොකක්ද කියලා බුද්ධ දේශනාවේ තියෙනවා සංයුත්ත නිකායේ පහේ දෙකේ විභංග සූත්‍රයේ. ඉන්ද්‍රිය සංයුත්තේ. ඒ තමයි බුදුරජාණන් වහන්සේ වදාලා පඤ්ඤා ඉන්ද්‍රිය කියන්නේ උදයත්ත ගාමිනියා පඤ්ඤාය. පංච උපාදානස්කන්ධය කෙරෙහි පංච උපාදානස්කන්ධේ හට ගැනීමත් නැතිවීමත් මුදට නුවණින් විමසනවා ආස්වාදයේ ආස්වාදයේ වශයෙන්ුත් ආදීනවේ ආදීනවේ වශයෙන්ුත් දකිමින් පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම නුවණින් විමසනකොට පංච උපාදානස්කන්ධේ උදයව්‍ය දකිනවා. උදයව්‍ය දකිනවා කියන්නේ පංච උපාදානස්කන්ධයේ හේතුන් නිසා හටගන්න ආකාරයත් හේතු නැතිවීමෙන් නැති වී යන ආකාරයත් තමා තුලින් දකිනවා. ඒ කියන්නේ දැන් අර කෙනෙක් කියාගෙන යනකොට අහාගෙන ඉඳලා දකිනව නෙමෙයි. එතකොට තමා තුලි පංච උපාදානස්කන්ධේ විදර්ශනා වඩනවා. තමන් පංච උපාදානස්කන්ධේ තමන්ගේ ජීවිතය තුළ බෙදාගෙන විදර්ශනාවට හරවලා අනිත්‍ය වශයෙන් දුක් වශයෙන් අනාත්ම වශයෙන් නුවණින් විමස විමස භාවනා කරගෙන යද්දී තමන්ට තේරෙනවා මේ රූපය හේතුන් නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැති වෙලා යන හැටි ඒක තමන්ගේ ජීවිතය තුළ තමන් දකිනවා මේ විදීම වේදනා සංඥා සංකාර විඥාන කියන පංච උපාදානස්කන්ධයේම හේතු නිසා හටගෙන හේතු නැතිවීමෙන් නැති වෙලා යන හැටි උද්‍යව්වේ හැටියට හට ගැනීම නැතිවීම හැටියට දකිනවා. අන්නේ උද්‍යව්වේ දැකීම තුළ තමන්ට ප්‍රඥා ඉන්ද්‍රිය පිහිටන්න පටන් ගන්නවා. යම් දවසක තමන් පංච උපාදානස්කන්ධය හොඳට බෙදාගෙන නුවණින් සලකමින් විදර්ශනා වඩාගෙන යද්දී මේ පංච උපාදානස්කන්ධයේ උද්‍යව්වේ තමන්ම ප්‍රඥාවෙන් දැකලා නුවණින් විමසලා අවබෝධ කරගෙන ඒ උද්‍යවේ දැකීම තුළම මේ අනිත්‍ය ගැන ඇති වෙන වැටහීමත් එක්කම ප්‍රඥා ඉන්ද්‍රිය පිහිටනවද අන්න ඒ මොහොතේම තමයි සද්ධාව ඇති වෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ දේ කුයිතරම් සත්‍යයක්ද කියලා පිටින් පිළි අරගෙන නෙමෙයි Taman තුලින්ම දැකලා ඇති වෙන සද්ධාාවක් එතකොට ඒක දැන් අපි දැන් අපි ගමු දැන් මම ධර්මයේ කියලා දෙනවා ඔබ සූත්‍ර දේශන අහලා ඇති අනන්තව. දැන් අනිත්‍ය ගැන පංච උපාදානස්කන්ධේ කටපාඩම් ඇති. පටිච්ච සම්පාදෙත් කටපාඩම් අය ඇති. එතකොට මේ කටපාඩමෙන් අහලා මේක මෙහෙම වෙනවා. එතකොට මේක මෙහෙම නිසා මෙහෙමයි මෙහෙමයි මෙහෙමයි කියලා කියාගෙන ගිහින් ඒක ඒ උදයව්වේ දැකලා ඇති වෙන ප්‍රඥාවක් නෙවෙයි. ඒක දැනුම. එතකොට ඒක කටපාඩම එහෙම නැත්නම් දැනුම. ඒ දැනුම ගැන නෙවෙයි කියන්නේ. ඒ දැනුම ප්‍රායෝගිකව තමන්ගේ ජීවිතය තුළින් විමසගෙන බලද්දී තමන්ටම පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය උදයව්වේ තමන් තුල දකිනවා. තමා තුල දකිද්දී අපි මෙච්චර කාලයක් ධර්මයේ හැටියට අහපු දේ තමන් තුලින් දැක්කට පස්සේ තමන්ට ඉන්ද්‍රියක් හැටියට සද්ධාව ඇති වෙනවා. මම මෙච්චර කාලයක් සද්ධාවෙන් පිළිගත්ත දේ කුයි තරම් සත්‍යයක්ද? අද මගේ ජීවිතයේ තුලින්ම මම මේ අනිත්‍ය දකිනවා කියලා ලොකු පැහැදීමක් භක්තියක් බුදුරජාණන් වහන්සේ ගැන ඇති අන්න ඒක තමයි සද්ධා ඉන්ද්‍රිය බවට පත් එතකොට ඒක තමන් තුලින්ම බුදුරජාණන් වහන්සේ ගැන අනිත්‍ය දැකීම නිසා ඇතිවෙච්ච සද්ධාව. ඒක සද්ධා ඉන්ද්‍රිය. ඊළඟට විරිය ඉන්ද්‍රිය කියන්නේ පංච උපාදානස්කන්ධේ හට ගැනීම නැතිවීම දැක්කට පස්සේ උදයවේ දකිද්දී මේ පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තණ්හාව ප්‍රහාණය කරලා නිවන කරා යෑම පිණිස තමන් තුලින්ම අභ්‍යන්තරික වශයෙන් ලොකු වීරියක් උත්සාහයක් තමන් තුලින්ම ඇති වෙන්න පටන් ගන්නවා. ඒක තව කවුරුත් කියනවටවත් තව කාටවත් ඕනෑවටවත් රටට පේන්නවත් ඇති වෙන වීරියක් නෙවෙයි. දැන් අපි ගමු දැන් ඔබට ඇති වෙන වීරියක්. දැන් අද මේ බණ අහගෙන ඉන්නකොට ඇති වෙන ඇත්ත නෙන්නම් කියන දේ මේ භාවනා කරන්න ඕන කියලා ඇති වෙනවා. සමහර විට ගෙදර ගියාට පස්සේ ওই වීර්ය ඉවරයි. ඊට පස්සේ ඒ වීර්ය තියෙන්නේ ටීවී එක ළඟ ඉඳගෙන ඉන්න. ඊට පස්සේ ටීවී එක ළඟ ඉඳගෙන ඉන්නවා. කායික හරි කතා කර කර ඉන්නවා. channel කඩනවා එකෙන් එකට. ඊට පස්සේ ආයි ඊළඟ මාසයේ වැඩසටහනට ආවට පස්සේ තමයි ආයි හිතෙන්නේ අනේ වීර්ය කරන්න ඕනේ මැරුණොත් එහෙම දැන් මැරුණොත් මොකක් වෙයිද මං ඉක්මනට නිවන් දකින්න ඕනේ කියලා ආයෙ හිතෙන්නේ ඊළඟ මාසේ බණ ඇහුවට පස්සේ. එතකොට ඒ වීරිය ඉන්ද්‍රයක් නෙවෙයි. ඉන්ද්‍රියක් හැටියට ආපු වීරිය තමන්ගේ ඇඟෙන් එන්නේ ඒක. අනිත්‍ය මේ පංච උපාදානස්කන්ධي උදයවේ දැකීමත් එක්ක කෙලෙස් ප්‍රහාණය කිරීම පිණිස වීරියක් තමන් තුළ ඇති වෙනවා. කාටවත් ඒක වළක්වන්න බෑ. තමන්ට මොන විදිහේ කරදර බාධා ආවත් ඒ කෙනා ඒ විමුක්ති මාර්ගයේ කරා තමන් හිමින් හිමින් යනවා. ඒ වීරිය අතාරින්නේ නැහැ. අන්නේ වීරියට කියනවා විරිය ඉන්ද්‍රිය. තමන්ගේ ජීවිතයේ තුලින්ම අකුසල් ප්‍රහාණය කරලා කුසල් දියුණු කර ගැනීම පිණිස ඇතිවෙන වීරිය. ඒක විරිය ඉන්ද්‍රිය බවට පත් ඊළඟට සති ඉන්ද්‍රිය. සති කියන්නේ සිහිය. ඒතර සතර සතිපට්ඨානයේ තුල පිහිටනවා හිතේ සිහිය. ඒ සිහිය පිහිටන්නේ අනිත්‍ය වැටහීමත් සමග ඇතිවෙන සිහියක්. දැන් අපි සාමාන්‍යයෙන් අපි ආනාපාන සතිය වඩනකොට අපි හුස්ම රැල්ල කෙරෙහි හිත යොමු කරනවා. භාවනාව නැවැත්තුවට පස්සේ ආයි නැහැ. ඊළඟට අනිත්‍ය වශයෙන් බලනකොට ඇස කන ඒව ගැන හිතනවා ඊට පස්සේ මතකයක්වත් නැහැ. එතකොට ආන් ඒ වගේ 100ක් අපිට තියෙනවා. ඊට පස්සේ අපිට hina වෙන දේවල් වලට hina වෙනවා, විහිළු කරනවා, අකුසලයක් කරන්න આવත අකුසලයට හිත නැමෙනවා, පව් වැඩක් කරනවා නේ ඒව ගානක් නැහැ. පස්සේ කරලා තමයි පසුතැවෙන්නේ. දැන් අපි ගම මදුරුවෙක් වැහුවා ඌ අහන්න කලින් තල්ලලත් ඉවරයි. පස්සේ තමයි කල්පනා කරන්නේ ආ මම දැන් මේ පාණාතිපාතා කියලා නේද ඉන්නේ. එතකොට අන්න සිහිය. එවැනි සිහියක් පිහිටන්නේ ඉන්ද්‍රියක් නැති නිසා. වැරද්ද වුණාට පස්සේ තමයි වැරද්ද වුණා කියලා තේරෙන්නේ. එතකොට සිහිය ඉන්ද්‍රියක් වශයෙන් පිහිටපු කෙනා තමන්ගේ ඇඟේ මේක තියෙනවා. ඒ සිහිය. සමහර විට හොඳට සිහිය දියුණු වෙලා නෙමෙයි නමුත් සියුම්ව හෝ ඉන්ද්‍රියක් හැටියට තමන්ගේ ජීවිතය තුළ බැඳී පවතිනවා ඒ සති කියන ඉන්ද්‍රිය. සතර සතිපට්ඨාන එක්ක කය කෙරෙහි, විඳීම් කෙරෙහි, සිත කෙරෙහි, ධර්මයන් කෙරෙහි යාගේ සිහිය පවතිනවා. කොයිම වෙලේ වුණත් මාරුවේ මාරුවට සිහිය පවතිනවා. එතකොට ඒක සති ඉන්ද්‍රිය. ඊළඟට සමාධි ඉන්ද්‍රිය. සමාධි කියන්නේ සද්ධානුසාරී කෙනාට ධානය තියනවා කියලා කොහෙවත් දේශනාවක නැහැ. පළවෙනි ධානය ඕන, දෙවෙනි ධානය, තුන්වෙනි ධානය ඕන කියලා නෑ. සමහරට සද්ධානුසාරී කෙනාට ධාන තියෙන්නත් පුළුවන්, නැති වෙන්නත් පුළුවන්. බුදුරජාණන් වහන්සේ වදාළේ සද්ධානුසාරී කෙනා සමාධිස්මින් මත්තසෝකාරේ. සමාධියක් තියනවා මද වශයෙන්. ඒ කියන්නේ හිතේ එකඟභාවයක්. විසිරෙන්නේ නැතුව හිතේ එකඟතාවයක් තියෙනවා. ඒක මද වශයෙන් පවතින දෙයක්. සමහර හිත විසිරෙනවා. නමුත් සියුම් එකඟතාවයක් තියෙනවා. යාට උවමනා වෙලාවට හිත එකඟ කරගන්න භාවනාවට හිත හදාගන්න ලේසි. ඒ වගේ අභ්‍යන්තරිකවම හිතේ ඇවිස්සිච්ච නැති යම්කිසි ඒකාග්‍රතාවයක් තියෙනවා. ඒක සමාධියක් වෙන්නත් පුළුවන් ධානයකට දියුණු වෙන්නත් පුළුවන් නැති වෙන්නත් පුළුවන් යම්කිසි ඒකාග්‍රතාවයක් ඉන්ද්‍රියක් හැටියටම තමන්ගේ ජීවිතය තුළ පිහිටලා තියෙනවා එතකොට ඔන්න ඔය පහ ඇති වෙන්නේ එතකොට සද්ධා ඉන්ද්‍රිය විරිය ඉන්ද්‍රිය, සති ඉන්ද්‍රිය, සමාධි ඉන්ද්‍රිය කියන හතරම ඇති වෙන්නේ ප්‍රඥා ඉන්ද්‍රිය පිහිටියට පස්සේ. එහෙනම් වැඩේ අමාරුයිද ලේසියිද? අමාරුයි. කියපු තරමට ලේසියිද? නෑ. ඉතින් ඒ නිසා අමාරුයි. සද්දානුසාරී වුණා නම් හොයන්න පුළුවන්. ඒ කෙනා හැසිරෙන ඒ කෙනාගේ ස්වභාවය අනුව ඒ කෙනා කටයුතු කරන ස්වභාවය අනුව ඒ කෙනාට ලෝ දහමට මුහුණ දෙන ස්වභාවය අනුව ඒ කෙනා ගැටලු ඉදිරියේ ධර්මයේ කරා යන ස්වභාවය අනුව හොයන්නත් පුළුවන්. අන්නේ නිසා හොඳට තේරුම් ගන්න ඕනේ බොරුවට රැවටෙන්න එපා. අපි දැන් මේ තත්ත්වේ ඉන්නේ. මට තව ටිකයි තියෙන්නේ. ආයෙ කියනවා මේ ඒ වුණාට මැරිලා කොහේ යයිද දන්නේ නැහනේ. අන්න බලන්න එතකොට රැවටිලා. අපි හිතමු Tamanටම ඇති වුණා නම් මම මා තුල ඉන්ද්‍රිය ධර්ම පහ තියෙනවා. මා තුල ඉන්ද්‍රිය ධර්ම පහ පිහිටලා තියෙනවා. මං සද්ධානුසාරී ආර්ය ශ්‍රාවකයෙක් කියන වැටහීම Tamanට ඇති වුණා නම් කවදාවත් මම මැරිලා කොහේ යයිද දන්නේ නැහැ කියන අදහසක් නිකන්වත් හිතට ඇති වෙන්නේ නැහැ. ඒක එන්නේ නැහැ. මොකද එයා දන්නවා ඒ කෙනාට ඇති වෙන්නේ මම මම මැරෙන්න කලින් අනිවාර්යයෙන්ම සෝතාපන්න වෙන ස්වභාවයෙන් යුක්තයි කියන අදහස තමයි හිතට එන්නේ. එතකොට ඒ කෙනාගේ හිත තුල නිරන්තරයෙන් බලපවත්වන්නේ මම සෝතාපන්න වෙන ස්වභාවයෙන් යුක්තවයි ඉන්නේ. මම ඒ කරාම දියුණු කරගන්න ඕනේ කියලා තවදුරටත් එයා පංච උපාදානස්කන්ධය අනිත්‍ය වශයෙන් වඩනවා. ඒ වඩන්න වඩන්න අර උද්‍යව්වේ තව තවත් වැටහෙන්න වැටහෙන්න පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ස්වභාවයේ සත්‍යක්මයි කියලා තේරුණාට පස්සේ තමයි සක්කාය දිට්ඨිය ප්‍රහාණය. ඉතින් ඒ නිසා සක්කාය දිට්ඨිය ප්‍රහාණය වෙනකම්ම යාට කරන්න තියෙන ප්‍රඥා ඉන්ද්‍රියම දියුණු කරන එක. ප්‍රඥා ඉන්ද්‍රිය දියුණු කරන්න දියුණු කරන්න සද්ධානුසාරී කෙනාගේ ඉතුරු ඉන්ද්‍රිය ධර්ම පහත් ටික ටික ටික ටික දියුණු වෙනවා. අපි ගම් මේ විදිහට සද්ධානුසාරී වෙනකොටම ඉන්ද්‍රිය ධර්ම පහම පිහිටනවා. එතකොට මේ ඉන්ද්‍රිය ධර්ම පහ තියෙන්නේ සියුම් අවස්ථාවේ තියෙන්නේ. ඒක තමයි පුතත් අන්දබාල පුතජන භාවයෙන් මිදිලා කල්යාණ පුතජන භාවයට ආපු කෙනෙක් ඉස්සරලාම ඉන්ද්‍රිය ධර්ම පහ මුලින්ම පිහිටව ගත්ත සියුම් අවස්ථාවේ ඉඳන් සද්ධානුසාරී. එතකොට සද්ධානුසාරී වෙලා එයා එතනින් ධර්ම මාර්ගය අතහරින්නේ නැහැ. එයා තව දුරටත් අනිත්‍යම බලනවා. තවදුරටත් පංච උපාදානස්කන්ධෙම විදර්ශනා වඩන. ඒ විදර්ශනා වඩන්න වඩන්න අර උද්‍යවය තව තව ප්‍රබලව තීරෙනවා. උද්‍යවය දකිනවා. පංච උපාදානස්කන්ධයේ අනිත්‍ය ස්වභාවය තව තව වැටහෙන්න වැටහෙන්න තව තවත් සද්ධා ඉන්ද්‍රිය වැඩි වෙනවා. විරිය ඉන්ද්‍රිය වැඩි වෙනවා. සති ඉන්ද්‍රිය වැඩි වෙනවා. සමාධි ඉන්ද්‍රිය වැඩි වෙනවා. ඒකට ප්‍රඥා ඉන්ද්‍රිය වැඩි වෙන්න වැඩි වෙන්න ඊතුරු ඉන්ද්‍රිය ධර්ම හතරත් ඒහා සමානව වර්ධනීය වේගෙන වර්ධනීය වේගෙන එනවා. ඒ අතරතුර වෙනස්කම් තියෙන්න පුළුවන්. ප්‍රඥා ඉන්ද්‍රිය පිහිටියට පස්සේ පිහිටන සද්ධා ඉන්ද්‍රිය වැඩි වෙන්න පුළුවන්. විරිය ඉන්ද්‍රිය අඩු වෙන්න පුළුවන්. සති ඉන්ද්‍රිය වැඩි වෙන්න පුළුවන්. කෙනෙකුට සමාධි ඉන්ද්‍රිය අඩු වෙන්න පුළුවන්. එතකොට ඉන්ද්‍රිය ධර්මයේ පහ පිහිටන්නේ ප්‍රඥාවත් එක්ක පහම පිහිටියට පිහිටියට පස්සේ ඒව වෙනස්කම් වෙන වෙනම මාරුවේ මාරුවට ඇති වෙන්න පුළුවන්. ඒ වගේ ස්වභාවයක් තියෙනවා. එතකොට ධම්මානුසාරී වෙන කෙනාට සද්ධානුසාරී කෙනාට වඩා තවත් ටිකක් දියුණු මට්ටමේ සද්ධාව විරිය සතිය සමාධිය ප්‍රඥාව තියෙනවා. ඒ කියන්නේ සෝතාපන්න වෙන්න ආසන්නම වගේ මට්ටමක තමයි ධම්මානුසාරී කියලා බුද්ධ දේශනාවේ විස්තර කරලා තියෙන්නේ. එතකොට ධම්මානුසාරී කෙනා සෝතාපන්න වෙච්ච ගමන් ඒ කෙනා තුල අර උද්‍යව්‍ය වශයෙන් දැකපු පංච උපාදානස්කන්ධයේ තියෙන අනිත්‍ය ස්වභාවය මේක සත්‍යක්මයි කියන සත්‍ය ඥානයට වැතිවෙනවා. ඒත් සමගම සක්කාය දිට්ඨිය සම්පූර්ණයෙන් ප්‍රහාණය වෙනවා. විචිකිච්ඡාවත් ප්‍රහාණය වෙනවා. සීලබ්බත පරාමාස ප්‍රහාණය. එතකොට විචිකිච්ඡා ප්‍රහාණය වීමත් සමගම තමයි අර සද්ධා ඉන්ද්‍රිය හොඳට වර්ධනය වෙන්න පටන් ගන්නවා. ආකාරවතී කියන සද්ධාවට එන්නේ මේ වෙලාවට. ඉතින් ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕනේ. රැවටෙන්න එපා. සමහර විට කෙනෙකුට දැන් අපි ගම සද්ධානුසාරී කියලා රැවටිලා හිටපු අයට මනසින් වැටෙන්නත් එපා. අයියෝ ඉතින් අපි සද්ධානුසාරී නැද්ද එහෙනම් කියලා එහෙම වැටෙන්නත් එපා. එතකොට එහෙම වැටුණා කියලා කවදාවත් දියුණුව කරා යන්න බෑ. අපිට කරන්න තියෙන්නේ සද්ධානුසාරී බොරුවට මාර්ගඵල ලැබුවා කියලා හිතාගෙන ඉන්න එක අනතුරක්. ඊට පස්සේ කවදාවත් දියුණුව කරා යන්න බෑ. ඒ තුල තව තවත් තමන්ගේ මාන්නේ වැඩි වෙනවා විතරයි. ඊට පස්සේ බොරුවට මාර්ගඵල තමන් හිතාගෙන තමන් මහා ඉහළින් අන් අය හෙලා දකිනවා. අපි තමයි අපි ධර්මයේ හැසිරෙනවා, අපි ආර්ය ශ්‍රාවකයෝ, අපි මෙහෙමයි කියලා තමන් අනුන් හෙලා දැක දැක ඉන්නවා. ඒ හෙලා දැක දැක ඊට පස්සේ ආයි පොඩ්ඩක් ප්‍රශ්නයක් ඇති වෙච්ච ගමන් ඒ වුණාට ඉතින් අපි තාම කොහේ යයි දන්නේ නැහැ නේද? මොකද දැන් ওই ප්‍රශ්නේ මම කියන්නේ මම ඕන තරම් අහලා තියෙනවා. සද්ධානුසාරී වෙච්ච 100ක් කතා කරලා බැලුවොත් 90ක්ම කියන්නේ 90ක් 95ක්ම කියන්නේ ඉතින් අපි එහෙමනම් තමයි ඉතින් ඒ වුණාට කොහේයිද දන්නේ නැන්නේ කියනවා. ඉතින් එතකොට සද්ධානුසාරී කියන එක ඔප්පු වෙනවා හොඳට. එතකොට සද්ධානුසාරී ඔප්පු වෙනවා. ඉතින් ඒ නිසා එහෙම රැවටෙන්න එපා. රැවටුණාට පස්සේ සද්ධානුසාරී වෙන්න බෑ. මොකද ඊට පස්සේ තමන් මුලාවකින් ඉන්නකොට කවදාවත් සද්ධානුසාරී මාර්ගයේ කරා දියුණු කරන්න ඕන ප්‍රතිපදාව යන්නේ නැහැ. දැන් අපි ගමු අපිට පාරක යන්න තියෙනවා. ඒ පාරේ යන්නේ නැතුව අපි හිතාගෙන ඉන්නවා මං ගිහින් ඉන්නේ කියලා. එතකොට කවදාවත් ඒ ඕන කරන පාරේ යන්න පුළුවන්ද? බෑ. අන්න නිසා තමන් බොරුවට මාර්ගඵල ලැබුවා කියලා හිතාගත්තට පස්සේ මාර්ගඵල ලැබීම පිණිස අනුගමනය කළ යුතු මාර්ගයේ දියුණු කරගන්න බැරුව යනවා. අන්න ඒ නිසා තියෙන්නේ අවංකව තමන්ගේ හිතට අවංකව තමන් දියුණු කරගන්න. දැන් අපට දැනුමක් තියෙනවා. ඒව දැනුම අපි ගම සූත්‍ර 18000ම කටපාඩම් කරගන්නවා. විනය විනය දේශනත් 80 මේ 21000ක් ධර්මස්කන්ධේම කටපාඩම් කරනවා. අභිධර්මයේ 42000ක් ධර්මස්කන්ධමත් කටපාඩම් කරනවා. සූත්‍ර පිටකයේ තියෙන 21000 84000ක ධර්මස්කන්ධෙම කටපාඩම්. නමුත් පුතත්ජන වෙන්න පුළුවන්. ඒකයි ස්වභාවය. කටපාඩමයි අවබෝධයයි සම්පූර්ණ වෙනස්. බුද්ධ දේශනාවක් තියෙනවා අංගුත්තර නිකායේ දුක නිපාතේ තියෙන්නේ බුදුරජාණන් වහන්සේ වදාලා කෙනෙක් ඉන්නවා මේ සුත්ත ගෙය්‍ය වෙය්‍යා කරන ගාථා ඉතිඋත්තක ජාතක අද්භූත දම වේදල්ල කියන නවාංග ශාස්ත්‍රූ ශාසනයම කටපාඩම් කරගත්ත කෙනෙක්. සුතා හොඳට අහන කෙනෙක්. දතා ඒවා කටපාඩමෙන් දරාගෙන වචසා පරිචිතා නිතර නිතර ඒව සජ්ජායනා කර කර සූත්‍ර කටපාඩම් කරපු කෙනෙක්. බුදුරජාණන් වහන්සේ වදාළා මරණින් මත්තේ නිරේ උපත කරා යන්නත් පුළුවනි කියලා. එහෙම අය මරණින් මත්තේ නිරේ උපත කරා ගිය අවස්ථා බුදු වැසින් බුදුරජාණන් වහන්සේ දැකලා තියෙනවා කියනවා. මහණෙනි ඒකට හේතුව තමයි කියනවා. යෝනිසෝ මනසිකාරයේ යෙදিলা දිට්ඨියා සුප්පටි විද්දා නෑ කියනවා. මේ සුතා දතා වචසා පරිචිතා විතරයි. මනසානුපෙක්කිතාවේ යෙදিলা දිට්ඨියා සුප්පටි විද්දා නෑ. ඒ නිසා මොකද වෙන්නේ? අතනින් ඉවරයි. ඒ නිසා හොඳට දැනගන්න දැන් ඔබ මේ වැඩසටහන් වලට ඇවිල්ලා ඇවිල්ලා ඔබ ඇති කරගන්නේ දැනුම මිසක් අවබෝධය නෙවෙයි. ඒ දැනුම අවබෝධය කරා යෑම පිණිස ඔබේ කාර්යභාරයක් තියෙනවා. අපේ කාර්යභාරය තමයි ඔබට ධර්මයේ දීම. එතකොට ඒක තමයි සද්ධර්ම ශ්‍රවණේ ඔබට ලබා දෙනවා. ඔබේ කාර්යභාරය තමයි යෝනිසෝ මානසිකාරයේ යෙදීමින් ධම්මානුධම්ම ප්‍රතිපදාවේ යෙදෙනවා. දැන් අපි පරියාප්තිය දෙනවා. පිරිසිදු බුද්ධ දේශනාව අපි කියලා දුන්නා කියමු. පරියාප්ති ශාසනේ ඔන්න ඔබට ලැබෙනවා. එතකොට ඔබ තුල තියෙන්න ඕනේ ප්‍රතිපක්ති සාසනය. ඔබ සිල් රකින්න ඕනේ. භාවනා කරන්න. අනිත්‍ය වශයෙන් බලන්න ඕනේ. මෛත්‍රිය, කරුණා, මුදිතා මේවා දියුණු කරනවා. ඒ වගේ ගුණ ධර්ම පුරනවා. අනුපුබ්බ සික්ඛා, අනුපුබ්බ කිරියා, අනුපුබ්බ ප්‍රතිපදා. අන්න ඔබ ක්‍රියාවේ දෙනවා. ප්‍රතිපදාවේ දෙනවා පිළිවෙලින්. අන්න එතකොට ප්‍රතිවේද ශාසනේ පහළ වෙනවා. ප්‍රතිවේද කියන්නේ මාර්ගඵල. සද්ධානුසාරී කියන්නේ ප්‍රතිවේදී. ධම්මානුසාරී කියන්නේ ප්‍රතිවේදී. සෝතාපන්න කියන්නේ ප්‍රතිවේදී. සකදාගාමී කියන්නේ ප්‍රතිවේදී. අනාගාමී කියන්නේ ප්‍රතිවේදී. එතකොට ප්‍රතිවේද ශාසනය පහළ වෙන්න නම් පරියාප්තිය පිරිසිදුව තියෙන්න ඕන. පිරිසිදුව පරියාප්ති ශාසනය තියෙනකොට ප්‍රතිපක්තියේ යෙදෙන්න පුළුවන්කම තියෙනවා. එතකොට මේ ප්‍රතිපක්තියත් හොඳට යෙදෙනවා නම් ප්‍රතිවේදයේ මාර්ගඵල පහළ වෙනවා. ලැබෙනවා. ඉතින් ඒ නිසා හැබැයි මෙහෙමයි. මේක අපි හිතමු මේ විදිහට අපි කල්පනා කරනවා අනාගතය ගැන සැලසුම් හදාගන්න බෑ. අදා දෙයි මරු පින් කරගන්නේ කියලා අහලා තියෙනව නේද? කොයි වෙලේ මැරෙයිද? කුමක් වේවිද? කවදා කොතැනක කොහේ කොතැනකදී මැරෙයිද කියලා කවුරුත් දන්නේ නැහැ. ඉතින් ඒ නිසා අනාගතය ගැන හිතන්න බෑ. මට ඉතින් දරුවෝ ඉන්නවා. මම මේ දරුවෝගෙන් නිදහස් වෙලා අසවල් කාලේ වෙනකොට මම මේ දරුව කසාද බන්දලා දීලා ඊට පස්සේ ඔන්න මං සම්පූර්ණ නිදහසේ ඉන්නේ ඊට පස්සේ මං තනියෙන් ඔන්න දොර වහගත්තා ගියා ඉඳගත්තා ඊළඟට කකුල් දෙක ලං කරගත්තා භාවනා ඉරියව්වෙන් ඉඳගත්තා ඊට පස්සේ භාවනා කරා උදයව්වේ දැක්කා ඉන්ද්‍රිය පහ පිහිටුව ගත්තා මම සද්ධානුසාරී වුණා ඊට පස්සේ මම තව දුරටත් වැඩුවා ධම්මානුසාරී වුණා ඉවරයි ඉන්පස්සේ සෝතාපන්නයි හරි මං කරගන්නම්කෝ කියලා එහෙම පුළුවන්කමක් නැහැ ඒ නිසා ඊළඟට කවුරුත් ගෙනහලා දෙන්නෙත් නැහැ. ආ ඔයා මේ සද්ධානුසාරි වෙන්න නේද හිටියේ? ආ කියලා කවුරුත් බලෙන් දෙන්නේ නැහැ. බලෙන් දුන්නට ගන්නත් එපා. ගත්තොත් අමාරුයි. දැන් අපි කම කියන ආ දැන් මේ පිරිස දැන් තිසරණේ පිහිල්ලා ඉන්නේ. දැන් මේ සද්ධානුසාරි ශ්‍රාවකයෝ කියලා. ඒක ගත්තොත් මොකද වෙන්නේ? අමාරුයි. සද්ධානුසාරි නැතුව සද්ධානුසාරි කියලා හිතාගත්තට පස්සේ අමාරුයි. ඊට පස්සේ අර පුතජන මට්ටමේ ඉන්න වෙයි. ඉතින් ඒ නිසා හොඳට තේරුම් ගන්න ඕනේ සද්ධානුසාරී වෙනවා කියන්නේ අමාරුයි. නමුත් පුළුවන්. ඒ සද්ධානුසාරී වීම පිණිස ඔබ දැන් ධර්මයේ ඉගෙනගෙන තියෙනවා. ඒ නිසා මේ මට්ටම කරා යන්න ඔබ දක්ෂ වෙන්න මහන්සි ගන්න. එතකොට ඔබට ප්‍රායෝගිකව දියුණු කරගන්න පුළුවන්. ඉතින් ඒ නිසා මේ පින්වත් හැම දිනෙකටම මේ ලැබිච්ච දුර්ලභ මනුස්ස ජීවිතයේ තුළ පරියාප්ති ශාසනී තාම පිරිසිදුව ලැබිලා තියෙනවා. ප්‍රතිපක්තියේ දෙන්න පුළුවන්කම තියෙනවා. ඉතින් ප්‍රතිපක්තියේ දීලා ප්‍රතිවේදේ කරා මේ බුද්ධ ශාසනයේ ආර්ය ශ්‍රාවකෙක් වශයෙන් පළවෙනි පියවර තියාගෙන සද්ධානුසාරී මට්ටමටපත් වෙලා සතර අපායෙන් සදහාටම නිදහස් වෙලා මේ ජීවිතයේදීම සෝතාපන්න ඵලයටපත් වෙන්න වාසනාව ලැබේවා සාදු sadhu, sadhu.